හොඳයි අපි ධර්ම දේශන ආරම්භය සඳහා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒව මේව කෝපහාරාදගයන් ධම්ම විනියෝ බහුරතනෝ නානාර අනේක රතනෝ తත්‍රිමානි රතනානි සෙය්‍යති දං චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදානා චත්තාරෝ ඉද්ධිපාදා පංච බලානි පංච ඉන්ද්‍රියානි පංච බලානි සත්ත බොජ්ජංගානි අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පහරාද සූත්‍රය ඉදිරියෙන් තියාගෙන මූල මාතෘකා වශයෙන් දවසින් දවස දේශනාවලියක් විදිහට පවත්වාගෙන එන දේශනා මාලාවේ අද 11 වෙනි දේශනෙටයි අපි මේ ආරම්භය ලබා ගත්තේ. ඒ වෙනකොට මේ පහරාද අසුරින්ද්‍රයා විසින් මහමූදේ මහා සමුද්‍රයේ ආශ්චර්ය අద్భుත ධර්ම හතක් විස්තර කරලා ඒ අනුව චරුවචන් වහන්සේ මේ ධර්ම විනයේ තියෙන ආශ්චර්ය අద్భుත කරුණු හතක් ඒ අනුව ගලපලා යන තන අපි අදගත කරන්නේ. ඉතින් හත්වෙනි කාරණාවසයෙන් පහරාද අසුරින්දයා සඳහන් කරන්නේ මේ මහා සාගරේ පුදුමාකාර වටිනා මැණික් මුතු දේවල් තියෙනවා ඒවා ඒ නිසා අසුරයෝ මහමෝදේ ඒවා අබිරමණය කරනවා ඒ වගේ මහා ධර්ම විනයෙත් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා විවිධ රත්නයන් පවතිනවා ත්‍රිවිධ රත්නයන්. ඒ රත්නයන් නිසා ඒ ධර්ම විනය හැසිරෙන අය අභිරමණය කරනවායි කියලා. ඉතින් ඇත්තටම එතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රතන නැත්තම් වටිනා දේවල් විදියට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨාන, සතර සම්මාප්පදාන, සතර ඉද්ධිපාද, පංච බල, පංචේන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් අපි ඊයේත් මතක් කරගත්ත විදිහට ඒ සරුවච්චන් වහන්සේ ප්‍රතිපදාව පෙන්නකොට ඒ විදිහට විවිධ දේශනා විලාස දක්වනවා. ඒ ඇතුවෙච්ච ප්‍රශ්න සහ අපේ මේ ඒකඟතාවයේ අනුව මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම විග්‍රහය වෙනුවට ඒකම නැතනම් ඒ කාර්යම සිදු කරන මේ සත්ත්ව විසුද්ධි ක්‍රමය එහෙම නැත්නම් නවමා විදර්ශනා ක්‍රමය මේ විනෝඩ ඉදිරිපත් කරන්නයි අපි ඊයේ givisagatte ඒ අනුව අපි ඒ විසුද්ධි ක්‍රමයේ සත්ත්ව විසුද්ධි ක්‍රමයේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය ditthi විසුද්ධිය කියන කොටස් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි ඉදිරිපත් කරගත්තා අපි අවසාන කෙරුවේ කාංකා විතරණී විසුද්ධි විසුද්ධියෙන් ඉතී කාංකා විතරණ විසුද්ධිය දක්වාම මේ ශාසනයේ අපි ඥාත පරිඥාව දත යුතු දේවල් සුතමේ ඥානයේ වශයෙන් චින්තාමේ ඥාන වශයෙන් දැන ගැනීමට වැටෙනවා. ඒ කියන්නේ ආරම්භයේදී යෝගාවචරයට මේවා කටයුතු කරගන්න ඒ සඳහා උපදෙස් සුතමේ ඥාන අවශ්‍යයි. ඊට පස්සේ ඒ සුතමේ ඥානය නිකන් පොතක තිබිලා එහෙම නැත්නම් කටපාඩම් කරලා එහෙම නැත්නම් ඒක ආරසාව සජ්ජහානා කළ නැතර කරන්නේ නැතුව යොදවන්න ගත්තොත් ක්‍රියාවත් කරන්න ගත්තොත් ආශ්වාස ප්‍රශ්වාස මත සතිය පිහිටවීම නැත්නම් බිම්බීම හැකිලිම නැත්නම් ආනාපාන සතිය එහෙම නැත්නම් එදිනෙදා කටයුතු කරනකොට සතිය පිහිටීම වගේ යෝගාවචරයට මේ බුද්ධ දේශනාවේ සඳහන් මේ කරුණු පිළිබඳව තමන්ගේ අත්දැකීම් යාන්තමට මෝදු වෙන්න පටන් ගන්නවා ඉතින් ඒක හරි පිළිවෙලකට යන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම <coughs> අත්දැකීම් වල निराවුල් මෝදු වීමක් එන්නේ නැහැ. ආන්නේ විදියට මෝදු වීගෙන එනකොට ඒ යෝගාවචරයාගේ තමන්ගේ අත්දැකීම් මතින් පුංචි පුංචි අත්දැකීම් තමයි. නමුත් ඒවා විශාල වෙනසක් ඇති කරනවා. ඒවා ප්‍රත්‍යක්ෂයක් නිසා අද්දුටුවක් නිසා අස්පනා අස්පනා පිට සිදුවෙන දෙයක් නිසා අර අහපු බණ වගේ නෙමෙයි සුත්තමේ ඥානමේ වශයෙන් පොතේ දනුවත් ලැබ අහපු බණ වගේ නෙවෙයි එහෙම නැත්නම් අර කල්පනා කරලා චින්තාමේ තියාගත්තේ වශයෙන් නෙවෙයි අර ප්‍රත්‍යක්ෂයේ මෝදු වෙන්න පටන් ගත්තට පස්සේ ප්‍රත්‍යක්ෂයේ ටික ටික ටික ටික ගොනු වෙන්න පටන් ගත්තට පස්සේ ඇතුලේ විශාල තීරුවක් තීන්දුවක් ගන්න පටන් අර ගන්නවා තීන්දුව වගේක් එන්න පටන් අර ගන්නවා ඒ තීරණ පරිඥාව කියලා ඒක ඥාත පරිඥාවට පස්සේ තියෙන තීරණ පරිඥාව යෝග ජීවිතයේ විතාමත්ම විචිත්‍ර අවස්ථාව. ඒ තීරණ පරිඥාව අවස්ථාවේදී වැඩිහිටියන්ගේ ඇසුර, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ඒ වගේම අපි භාවනා වැඩමුළුවක කියන වචන වශයෙන් කියනවනම් ධර්ම සාකච්ඡා, කමඨාන් සුද්ධ කිරිල්ල උඟාවක් අවශ්‍ය වෙනවා. එතෙන්දි තමයි යෝගාවචරය අර පළවෙනි පන්තියේ අත්දැකීම් ප්‍රත්‍යක්ෂ අත්දැකීම් වැඩි කරමින් අර තමන් මෙතෙක් ගෙනාපු කුඩා හෝ වේවා මහත් වූ වේවා ඒ සුතමේ ඥාන චින්තාමේ ඥාන මේකට යොදවමින් මේ ටික ගලපගෙන යනකොට ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ ඒ වගේම හැම දෙයකම පුදුම වෙනසක් අඩියටම අත දාලා ඇති වෙන වෙනස් වර්ගයක් සිද්ධ වෙනස් කීම් වර්ගයක් සිද්ධ වෙනවා ඒ ටිකට කියනවා තීරණ පරිඥා කියලා. අන්නේ තීරණ පරිඥා පැත්තෙන් බලනකොට මේ කාංකාවිචරණ විසුද්ධිය ගොඩක් වැදගත් වෙනවා. මේක තීරණාත්මක මේ විසුද්ධියක්. ඉතින් ඒ කාංකාවිචරණ විසුද්ධියේදී ඒ යෝගාවචරයට සමහර විටක හිතා ගන්න බැරි විදිහේ දුෂ්කරතා, බය වීම, තනි වීම, අසරණ වීම, කම්පන, චංචල ආදී පරීක්ෂණ වගේ සිද්ධ වෙනවා. ඒ වගේම ඒවා යම් ප්‍රමාණයකට මේ ගමන යනකොට මේ වගේ කැපකිරීම කරන්න ඕනේ නිසා සද්ධාහාවෙන් හොඳ ශීලික පිටලව කරන යනකොට අනිගාන ගොක් සතුට වෙන දේවල් එහෙම නැත්නම් තමන් ආසාවෙන් ආධ්‍යාත්මික ජීවිතයට බලාපොරොත්තු වෙන්න ඕනේ ಗುಣධර්ම රාශි රාශියෙන්ට පටන් ගන්න. මේ දෙකේදිම මේ යෝගාවචරයට සෑහෙන කඩින් පරීක්ෂණ එහෙම නැත්නම් ප්‍රගති පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒ සිද්ධිවලදී කිසි කෙනෙක් නැහැ සරණට. තමන්ම ඒකට හරහා ගිහිල්ලා මේ කාංකා විතරන විසුද්ධිය හරහා ඊගාට විස්තර කරන මග්ගා මග්ග ඥානද විසුද්ධිය හරහා යනකොට ඒ පුද්ගලයාගේ මේ බාහිරේ කතා කරන භාෂාවේ ව්‍යාකරණය නෙවෙයි පුද්ගලයාගේ ව්‍යාකරණෙත් වෙනස් වෙනවා. ඒ තරමටම ලොකු වෙනසක් ඇති වෙනවා. නමුත් මේ එකක්වත් ස්ථිරව ඇති වෙන වෙනස්කම් නෙවෙයි. වෙනස් කර කර ආයෙ ගෙනත් දානවා. හොදෝද මඩේ දානවා. මේ හදනවා කඩනවා අඹනවා කඩනවා. ඔහොම ඔහොම කර කර කර කර සෑහෙන මේ හරියට උසාවියේ හරස් ප්‍රශ්න අහලා කට උත්තරයක් ගන්නවා වගේ මේක බාර ගන්න කැමැතිද නැද්ද කියලා. මෙතෙක් කල් අපි බාරගත්ත නම් බාරගත්තේ සද්ධාවෙන්. අපෝ යෝ නිවන නම් ඕනයි කියලා කිව්වට මෙතෙන්ට යනකොට හිතන ওই නිවන කියන එක ඒ තරම්ම ලේසි මේ සුපර් මාකට් එකේ ගන්න තියෙන එකක් හෝ එහෙම නැත්නම් ප්‍රාර්ථනා පමණින් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක හැම දෙයක්ම පරීක්ෂා කරලා තමයි දෙන්නේ. අන්නේ පරීක්ෂාවේදී ඒ කාංකා විතරන විසුද්ධිය එහෙම නැත්නම් ආද කතා කරන්න බලාපොරොත්තු වෙන ආරම්භක වශයෙන් පෙන්න මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය බොහෝ වැදගත්. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් මේවා පිළිබඳව මේ ධර්මයේ ගැඹුර එහෙම නැත්නම් ඒ චරවචන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥානේ පුලුල් භාවයේ දන්නේ නැතුව කටයුතු කරන්න ගියොත් වෙඛංකා විතරන විසුද්ධි අවස්ථාවේදී බොහෝ දෙනා එක්කෝ සෝවන් උනා එක්කෝ රහත් උනා එක්කෝ ධ්‍යාන ලැබුවා කියලා එක්කෝ අභිඥා ලැබුවයි කියලා පුදුමාකාර විලෝපන කරනවා. ඒ විලෝපන පැත්තෙන් නම් අද ලංකාවේ තියෙන උප්පරිම තත්ත්වේ. සෑම જાතියකම පිස්සෝ ඉන්නවා මේකේ. විශේෂඥ ලාභ ලැබපු. ඒ මොකද මේ බාගෙට තැම්පිච්ච අල. ඉතින් බාගෙට තැම්පිච්ච අල කාපුවම කන මිනිහෙක්වත් බඩන රක් කරනවා. ඉතින් මේක ප්‍රත්‍යක්ෂයෙන් එන එකක් නිසා මේ නිකන් ආවට ගියාට වෙන කට්ටියට එන එකක් නෙවෙයි භාවනා කරලා ඇත්ත වශයෙන්ම සිදුවෙන දෙයක්. නමුත් ඒක අර තීරණ පරිඥා අවස්ථාවේදී හුඟක් වෙලාට අධි탁ෂීරුවට ලක් කරනවා. එහෙම නැත්නම් සමහරු අව탁ෂීරුවට ලක් කරනවා. ඉතින් හරි 탁ෂීරුව එන්නෙම නැහැ. මේ වෙන්නේ මේකයි කියලා දැනගන්න වෙන්නේ ඒක අතන හැප්පිලා මෙතන හැප්පිලා මූණකට පොඩි වුණාට පස්සේ තමයි මේකයි දත යුත්ත මේකයි ගත යුත්ත මේකයි විය යුත්ත කියන එක තේරෙන්නේ ඒ අත්දැකීම හරහා ගියාට පස්සේ එකයි එකට තීරණ පරිඥාව කියලා කියන්නේ තීරණාත්මක දිශා. ඉතින් ඒ නිසා ඔය <coughs> මේ මේ වගේ විසුද්ධි ඥාන දර්ශන පිළිබඳ පළවෙනියෙන්ම මේ પરම්පරාවට විස්තර සැපයුවේ නැත්නම් විස්තර වශයෙන් වැදගත් විදියට මේ යුගයට ගැලපෙන විදිහට ඉදිරිපත් කරුවේ මහසි සයඩෝ ස්වාමින් වහන්සේ. ඊට ඉස්සෙල්ලතර විසුද්ධි මාර්ගයේ මේක සංග්‍රහ කරලා තිබුණා. විසුද්ධි මාර්ගයේ ප්‍රධාන වශයෙන්ම සත්ත්ව විසුද්ධි ක්‍රමයට කියන නිසා තමයි ඒකට විසුද්ධි මාර්ගය කියන නම ගත්තේ. ඊට පස්සේ ඒක මහසි සයඩෝ ස්වාමින් වහන්සේ මේ විපස්සනාවට බර කරලා සම්පූර්ණ ලිඛිතව ඉදිරිපත් කරා. ඒක ඇත්තටම ලොකු විප්ලවීය දෙයක් විශේෂයෙන්ම බුරුම රටේ. මොකද බුරුම රටේ ඉතාමත්ම සම්ප්‍රදාන කුල රටක් මොන්න තාලෙන්වත් ඒ සම්ප්‍රදාය කඩන්න කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා විසුද්ධි මාර්ගයක් වගේ පොතක් තියෙද්දි ඒකට තව එකක් ලියනවා කියන එක බුරුම රටේ ඒක විශාල විප්ලවයක්. නමුත් අර මහසි සාඩෝ ස්වාමීන් වහන්සේගේ තිබුණාර ලොකු කීර්ති නම නිශ්‍රාවේ නිසා උන්වහන්සේට ආපු ආර්දනණු උන්වහන්සේ කරා ඒ කරන වෙලාවේදී වැඩිම විස්තර බහලාන්නේ මේ කාංකා විතරණ විසුද්ධිය. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉන්න කාලෙම බුරුම රටේමත් කර්ම මේ භාවනා මධ්‍යස්ථාන 200 300ක් විතර පිහිටුවා ගත්තා ප්‍රාන්තයක් ප්‍රාන්තයක් පාසා නියම් ගමක් නියම් ගමක් පාසා ඒට අමතරව ජාත්‍යන්තර වශයෙන්මුත් බොහෝ රටවල් වල ලංකාව ඇතුළුව බොහෝ රටවල් වල <clears throat> කර්මස්ථානාචාර්යවරු ඒ වගේම භාවනා මධ්‍යස්ථාන පිහිටියයි සංසි පුළුවන් තරම් ඒවට ගමන් ඇවිදිමින් හරි වෙහෙසක් ගත්තා ඒ නව රැල්ලක් විපස්සනා රැල්ලක් ඇති කරන්න. ඊට පස්සේ ඒ ශාංශයට සිද්ධ වුණා මේ ඒ කර්මස්ථාන දෙන කර්මස්ථාන ගුරුවරුන් සඳහා අත්පොත් සකස් කරන්න. ඒ අත්පොත් සකස් කිරීමේදී ඊ타මත්මව දක්ෂ ක්‍රම ඊ타මත්ම පුලුල් බොහෝමත්ම තල තුනක් ක්‍රම වගේක් ඒ ශාංශය පාවිච්චි කරා හැම කර්මස්ථාන මධ්‍යස්ථානයකදීම කමඨාන් සුද්ධ කරනකොට සාමාන්‍ය කර්මස්ථානාචාර්යවලට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මහසි මූලස්ථානට යවන්න ඕන. ලිඛිතව යවන්න ඕන. යෝගාවචරය මෙන්න මෙහෙම කිව්වා. ඒකට මම මෙහෙම කිව්වා නමුත් ඒක මෙහෙම උනේ නෑ මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් මෙන්න මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒවා පෙරලා අන්තිමට මහසි සාඩෝර් ස්වාමීන් ළඟට එන්න පටන් ගත්තා. ලෝක හැම තැනම භාවනා කරන අයගෙන් සාමාන්‍ය කට උතර නෙවෙයි වැදගත් වෙයි කියලා හිතන නැත්නම් ප්‍රශ්න කර වෙයි කියලා හිතන කට උතර. ඊට පස්සේ ඒ ශාංශේ ඔක්කොටම වහාම එතන එතන උත්තර දුන්නා විතරක් නෙමෙයි පස්සේ ඒ සාරය එකතු කරලා කර්මස්ථානාචාර්ය අත්පොතක් ලිව්වා. ඒක නිකන් හරියට මේ <coughs> කර්මස්ථානාචාරිකම දිනවා වගේ තමයි ඒ අත්පොතක් දීලා කියනවා මේකේ තියෙන ඔක්කොම හොඳට කියවගන්න කියවගෙන මේ <coughs> පාරේ කවට හරි අත්තල දෙන්න හදනවා නම් කියලා දෙන්න හදනවා නම් කරුණාකර මේ කාංකා විතරන විසුද්ධිය පිළිබඳව එතනදී පරිසං වෙන්න මොකද හුඟ යෝගාවචර ඉස්ලාම වතාවට අර සද්ධාවෙන් බැහැගත්තට පස්සේ අත්දැකීම් ප්‍රමාණය එන්න පටන් ගත්තට පස්සේ ඉතින් මේ අදි탁ෂර වලට යනවා ඇත්තටම අහිංසකයි ඇත්තටම අවංකව මේ කතා කරන්නේ එතන ඒ ඒ වගේ මුහා කරන ගතියක් තියෙනවා ඒ වගේම <clears throat> ඒක දඩමීමා කරගෙන සමහරු යෝගාවචරය මුලා කරනවා මුලා කෙරුවට පස්සේ අන්තිමට බුදුහාමුදුරෝ වැඩියට නියෝජනය කළා වෙනවා ධර්මයේ වැඩියට නියෝජනය කළා වෙනවා සංඝයාට නොගැලපෙන වැඩ වෙනවා ඉතින් ඒක විය යුක්තක් නෙමෙයි මේ 2500ක් ගිය ශාසනයේ ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කරපු ඒ පොත් 50 ගණන් විතර වෙනකොට ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා සමහර අය සිංහලට දාලා විවිධ ක්‍රමවලට ඒක නිකන් හරියට ගුරු මුෂ්ටියක් වශයෙන් වගේ ගන්න පටන් අරගත්තා. ඒක මහසිසාර ඉතාමත්ම සීමාකාරීව තමයි දුන්නේ. හැබැයි අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ නුවර බෞද්ධ ගාන්ත ප්‍රකාශන සමිතියේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ ඉල්ලීමක් කළා. ප්‍රසිද්ධියේ මේ පොත ඉල්ලගෙන ඒකේ ඊට අහසමාන පොතක් ඉංග්‍රීසියෙන් පළ කරා. ඒ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ අපේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ජර්මන් ස්වාමීන් වහන්සේ මහසිසාරේ අර්ථය භාවනා කරපු නිසා ජර්මන් හාමුදුර කෙනෙක් නිසා මේක වැරදියට පාවිච්චි කරන්නේ නැහැ ඒක බව පොරොන්දු කරගෙන තමයි දුන්නේ. ඒකෙන් ගොක් ලොකු සේවයක් වුණා මොකද ඒ ජර්මන් ස්වාමීන් වහන්සේ ඒ <clears throat> තමන්ගේ පාඨකයාට ප්‍රයෝජනෙයි සලකලා මේක වෙළඳ භාණ්ඩයක් නෙවෙයි නව කතාවක් නෙවෙයි ප්‍රයෝජනෙයි සලකලා ඒ පොත් ටික ලියන්න පටන් ගත්තා. ඉතින් ඒ වයිදී පේන්න තියෙනවා ඒ කාංකා විතරනේ විසුද්ධිය නිකන් හරියට කෙල්ලෙක් වැඩිවියපත් වුණා වගේ. ඉතින් එතෙන්දී කුලගෙදරක හැදෙන කෙල්ලෙක් නම් ගෙට ගන්න. බටහිර ලෝකයක වෙන්නේ පුරුෂාන්තරයට යනවා. පුරුෂාන්තරයට යවන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ තරුණියක් වැඩි වෙයි පත් වෙච්ච ගමන් එතකොට ඒක මේ මුළු සමාජයේම සදාචාරයට බලපෑමක් ඇති කරනවා. නරක බලපෑමක් ඇති කරනවා. ඒ නිසා කුල චාරිත්‍රානුකූලව හැදෙන මේ කෙල්ලෙකුට අපගෙන කෙල්ල ගෙට උණයි කියන්නේ. ඒ ගෙට කරන වෙනකොට හෙලි කරන්න පටන් අරගත්තොත් මේ ඒක සල්ලාල යන්න වටිනා අවස්ථාවක් වෙනවා. අනිත් වගේ තමයි මේ කාංකා විතරණ විසුද්ධිය. ඒ නිසා අපි ඒ විසුද්ධිය එහෙම නැත්නම් ඒ විදිහට අරමුණක මේ මුල, මේ මැද, මේ අග වශයෙන් නැත්නම් ආස්වාසේ වෙනද නොදැක්ක තරම් මුල දකින්න පුළුවන් වෙච්ච වෙලාවක, ඒ වගේම අග අන්තිමටම ගෙවෙනකම් බලන්න පුළුවන් වෙලාවක් එනකොට කලබල කරන්න යන්න නරකයි. ඒක දස දහස්වර ලක්ෂ කෝටි වාරේ ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි. වමේ මෙහෙමයි දකුණු මෙහෙමයි. පය ඔසවනකොට මෙහෙමයි තබනකොට මෙහෙමයි. ගැස්සක් කිඹිසක් යනකොට මෙහෙමයි. උණු රසණයක් ආවොත් මෙහෙමයි. සීතලක් ආවොත් මෙහෙමයි. හැම නාම ධර්මයකටම හැම රූප ධර්මයකටම ඇත්ති නොකියනද ඒක බහුලීගත කරන්න ඕනේ. කරනකොට කරනකොට තමයි යෝගාවචරයට මේ Taman හොයාගත්ත මේ අලුත් මන්තරේ ඕනම දෙයකට යොදවන්න පුළුවන් බව තේරුම් ගන්න තේරුම් ගන්න ඉස්සරහට යන්න හදනවා නම් ඒක දැනගන්න ඕනේ කෙලෙසයක් කියලා. මේක හොඳට තහවුරු කරගන්න හදනවා නම් ආයක සාසන ගෞරවයක් බරක් ගම්භීරත්වයක් ඒ වගේම Tamanගේ භාවනාවට Taman ගරු කරන ගතියක් එනවා. ඒ නිසා මේ මෙතනදී ඒ ඒ කංකවිතන විසුද්ධියේදී එක එක්කනා Taman අල්ලගන්න ඉඩම් ප්‍රමාණය වපසරිය හුඟක් විවිධයි. සමහරුන්ට බොහෝම ඩිංගිත්තයි යහුවෙන්නේ. ඒ ඇති ඉන්හිාර කොච්චර කෙරුවක්වත් යන්න බෑ ඊගාවට ඥාන වලට යනවා. තව සමහරු හුඟක් වෙලා ගන්නවා. වෙලා යන විශාල ප්‍රදේශයක අර මේ පරංගියා හැම හරක් හැම එළුවා වගේ විශාල ප්‍රදේශයක අල්ල ගන්නවා. ඉතින් ඒ විශාල ප්‍රදේශයක අල්ලා ගන්න වෙලාවේදී ඒ යෝගාවචරයට peerෙන්නේ එක තැනම ටැග් ගහනවා. එක තැනම මෙට්ටයි වෙනවා. එක තැනම කරකවෙනවා වගේ. ඒ හරි වෙහෙසයි. ගුරුවරයාත් කියනවා කමක් නැහැ. දිගට දිගට කරන්නයි කියලා. ඉතින් ඒ ගොඩාක් කැරකි කැරකි හිට මිනිස්සයා එගොඩ වුණාට පස්සේ විශාල පිරිසකට උදව් කරනවා. එයාට තේරෙනවා ඕනම කෙනෙක් වැටෙන වල එයා දන්නවා දැන්. මොකද එයා වැටලා තියෙනවා. අන්න ඒ වගේ බලනකොට වැඩියෙන්ම අපේ ශාසනේ වැඩියෙන්ම වැටිච්ච කෙනෙක් තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේගේ සම්මස්සන අවස්ථාව දඹදිවේ පවතින තාක්කල් නාම රූප ධර්ම සවිඥානික අවිඥානික සියල්ලම සම්මර්ෂණය කර කර ඉඳලා තියෙනවා. මොග්ගලන් ස්වාමීන්සේ පෙන්නා ඉසලා. සරුවච්චන් වහන්සේගේ සම්මස්සන ඥානේ දසදහසක් සක්වල තියෙන සියලු අවිඥානික සවිඥානික ධර්ම එකතු කරා. ඒ ඔක්කොම හරහා ගිහිල්ලා තමයි ඒවා කියන්නේ එක එකක් අතක ගා ඒ කරපු පරිේශණයෙම තොග වශයෙන් කෙරුවේ නැහැ සිල්ලරට කරා ඊට පස්සේ එන හැම ශ්‍රාවකෙක්ම ওই මේ මට්ටම පයින්නකොට ඒ කාංකා විතරන අවස්ථාවේදී ඒ තමන් පතාගෙන ආපු ප්‍රමාණයට තමන්ගේ මේ පිං මහිමේ හැටියට යම් ප්‍රදේශයක මේක පැතිරෙනවා. ඒ පැතිරීම කාලය සහ දේශයේ වශයෙන් දෙපැත්තකට යනවා. සමහරකට මේ වෙලාවේදී අතීතයේ දකින්න පුළුවන් ශක්තිය අනාගතයේ දකින්න පුළුවන් ශක්ති වශයෙන් මේ තයෝ අද්ධා මේ අතීත වර්තමාන අනාගත බොහොම පැහැදිලිව පෙරවිසු කඳ විලිවත දන්න බව ඉදිරියට යන්න වෙන්න තියෙන දේවල් නැත්නම් පුබ්බේ නිවාසානුස්සති මේ දිබ්බ චක්කවාදී ඒව පැත්තටත් යන්න පටන් ගන්නවා. සමහරකට මෙතන ඉඳලා තව තැනක වෙන දේවල් දිබ්බ චක්කු ඥාන වගේ පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වාගේ ඒ භාවනා අවස්ථාවේදී ඒ විශේෂ වශයෙන් Tamanට ලැබෙන ඒ අතිරේක දේවල් පිළිබඳව ගුරුකුල මත හරි වෙනස්. විපස්සනාවට බර කට්ටිය නැත්නම් විපස්සනා නැඹුරුවක් තියෙන ගුරුවරු කියනම එක පුළුවන් තරම් අඩු කරන් ඉක්ම එහාට යන්නේ කියලා. යටපත් කරන්න හදනව නෙමෙයි. මේක ලොකු දෙයක් විදිහට බාර ගන්න එපා. ඉස්සරහට එන තියෙන පරමාර්ථ ධර්මත් එක්ක බලනකොට මේක ගණන් ගන්න දෙයක් නෙවෙයි. හැබැයි සම්මුති පැත්තෙන් බලනකොට මහා විශාල දෙයක්. නමුත් සමත පැත්තට, අභිඥා පැත්තට, අරුප ධානය පැත්තට වැඩි කැමැත්තක් දක්වන ඇත්තෝ මෙතන පුළුවන් තරම් ශිෂ්‍යව හසුරවනවා. හැකිතාක් මේ සියලු කර්මස්ථාන කරමින් අමතක වෙච්ච ඔක්කොම සම්පූර්ණ කරමින් සමතේක යන්න පුළුවන් සෑම පැතිකඩ බලමින් සෑම ධර්මයට මේක යොදමින් පැතිරෙන ගති තියෙනවා. ඉතින් එතෙන්දී ඇත්තටම යෝගාවචරයට එච්චරම ලොකු ඉල ප්‍රස්තාවක් හම්බෙන්නේ නැහැ. මොකද තමන් අල්ලගන්න ගුරුවරයා හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මෙතන තීරණ පරිඥාවෙන්නේ යෝගාවචරයාගේ ජීවිතේ විතරක් නෙමෙයි. ශාසනය පැත්තෙන් ගැලුවත් තේරවාද ශාසනයේ තීරණාත්මක තැන. මේ පිටවෙන තොරතුරු දෙන්න විතරයි පුළුවන්. අවල් දෙක කරන්න කියන්න බෑ. මොකද එක එකනා ගෙනාවු ක්‍රමයට තමයි මේක දියුණු වෙන්නේ. කෙසේ නමුත් එතනදී විචිකිච්ඡා කියන චෛතසිකය <clears throat> දැන් සෝවාන් වෙනකොට අයින් වෙන ප්‍රධාන කෙලෙස් තුනෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන විචිකිච්ඡා චෛතසිකය පිළිබඳව දැනුමක් ඇති කර ගන්නවා මේ භාවනාව සැක කරන්න පටන් ගන්න මිනිහට කවදාකවත් ඉස්සරහට යන්න බෑ සැක නොකර යන්න බෑ මෙතන සැක කරන තැන අනේ සැක කරලා ඒක සාධනීය පැත්තට මේ Tamange මේ විචක්ෂණ බුද්ධිය නැත්තම් මේ හරස් ප්‍රශ්න ඇසීමේ ක්‍රමය යෙදුවොත් උසාවියේ විනිශ්චය තීන්දුවක් ගන්න පුළුවන්. එහෙම නැතුව මේක මෙතනදී අංග සම්පූර්ණ කරන්න උත්සාහ කළොත් කවදාකවත් ඊගාව තියෙන එකට යා ගන්න බැරි වෙනවා. ඒ නිසා සුතමේ ඥානේ වැඩි වෙලා අවුල් කරගත්ත කෙනාට මෙතෙන් ගියාට පස්සේ පඹ ගෑලේ පැටලෙනවා. Taman දන්නවනම් සුතමේ ඥාන කියන්නේ ආයුධයක් පමණයි. ඒක මේ දක්ෂ විදියට පාවිච්චි කරන ඕන නැති වෙලාවට පැත්තක තියන්න ඕනේ කියලා. එහෙම කෙනාට මේක හරහා යන්න පුළුවන්. එයා බලන්න හදන්නේ වෙන දෙයකට වෙන්න හරිනවා. ඇත් බැඳ බැඳ අවසන්ට යන්නේ. මෙතෙන් දෙනකොට වැටෙන දේ වැටේ. Taman ඒක ඉක්මන් කරන්න යන්නෙත් නැහැ, නැතර කරන්න යන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මේක වැදගත් අවස්ථාවක්. මෙතන පහු කරාට පස්සේ කියන්නේ මෙතන සැක හැරලා මම දැන් අනිවාර්යයෙන් මගේ සතිය දිනු වෙනවා. එහෙම නැත්නම් මට ආනාපානෙන් ගියත් මට දැන් පිම්බි මහැකිලිමත් අනුව භාවනා කරන්නත් පුළුවන්. පිම්බි මහැකිලිමෙන් ගියා නම් මෙතෙන් පස්සේ ආනාපානෙන් අනුව යන්නත් පුළුවන්. නැත්නම් පරියංගේ හිට මනසට මෙතනින් එහාට මේ මතෙන්ට සැක හැරලා දැනගත්තට පස්සේ සක්මනේදී රහත් වෙන්න පුළුවන්. එනත පොල් ගන්නකොට මිරිසම්බන කරනවා රහත් වෙන්න පුළුවන් බව සැකහැරලා දැනගන්න මේ සේරම ආලවට්ටම් සේරම තේරුම් බේරුම් තියෙන සම්මත ලෝකේ තමයි. මෙතනින් එහාට ගියාට පස්සේ තේරෙනවා ඒ සම්මත ලෝකේ තියෙන ප්‍රශ්න සම්මත ලෝකේ තියෙන මේ ගැටලු මෙතනින් එහාට ගෙනියන්න ඕන කමක් නැහැ. ගෙනියනවා නම් ගෙනියන්නේ අර පරණ හර්මිතිය කරේ තියන කට්ටිය තමයි. මෙතනින් එහාට අපි ගෙවදින්න හදනවා පරමාර්ථ පැත්තට. අන්නේ පරමාර්ථ පැත්තට යනකොට කාංකා විතරන විසුද්ධියේ අවසානට එනකොට යෝගාවචරයා ලොකු ස්වාමීන් වහන්සේ එකපාරක් මට වන්දකයි ලියලා තිබුණා මේ බණකටත් කියලා තිබුණා කටුකොහල් අස්සේ පඳුරු අස්සේ වැස්සේ උඩ ලොකකා රිංගගෙන බඩ ගාගෙන උණ පඳුරු අස්සේ ගිහිලා මිනිස්සයා දැන් වෙල්ෙලියකට ආවා වගේ දැන් යාට හිටගෙන ඉස්සරහට යන්න පුළුවන් අර අවුල් පාසේ නැහැ අන්ධකාරෙත් නැහැ කටුකොහලත් නැහැ වැස්සෙතෙත ගතියක් නැහැ. සර්පයෝකයිද, කුඩල්ලෝකයිද කියන බයත් නැහැ. වෙල්ලිලිය ඉන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ වෙල්ලිලියට ඒ කියන්නේ කාංකා විතරන විසුද්ධියේ ගෙවම් කරපු වෙලාවට එනකොට හොඳටම තේරෙනවා බොහෝම අපහසුතාවයක් හරහා ගිහිල්ලා බින්ග් එකකින් එළියට ගිහිල්ලා දැන් ආයෙත් ආලෝකය දැක්කා වගේ. මේක මම ඉස්සලත් කිව්වා වගේ මේක ඉෂ්ටිර වෙනසක් නෙමෙයි මේක දෙතුන් සැරයක් වෙනවා. ආහන්නෙම ගියාට පස්සේ ලොකු සංසි සඳහන් කරනවා ඉස්සරහ දැන් මේ වෙල්ෙලිය මඩ ගෝරුවක් තියෙනවා දැන් ඒකේ එරෙන්න ඉඩ තියෙනවා කිය. ආහන් ඒ වගේ තමයි මේ දුෂ්කරතා එහා පැත්තට ගෙවම් කරාට පස්සේ මේ දුෂ්කරතා එහා පැත්තට ගෙවම් කරනවා කියන එක මම නැවත නැවතත් පැතිකඩ කීපයකින් පෙන්නනනම් එතකොට මේක කීප පැත්තකින් මේක රස බලන්න පුළුවන්. කය පිළිබඳව තියෙන ප්‍රශ්න ටික ඉවර වෙනවා. ඊට පස්සේ පුළුවන් ඕන විදිහකට මැටි පිට තිබ්බා වගේ කය තියාගෙන ඉන්න. එහෙම නැත්නම් කය එහෙම එහෙ කරා සතිය කැඩෙන්නේ නැහැ. එහෙම නැත්නම් දෙක ඒ කියන්නේ වේදනා විජේ. දෙක විතක්ක පිළිබඳව ওই විචිකිච්ඡා පිළිබඳ ප්‍රශ්නයක් එනවා මේ එන ප්‍රශ්න ඔළුවේ දාගන්න ගියොත් අහ කියන්නයි ඔඩොක්කුවේ දාගත්තා වගේ තමයි එහෙනම් විසඳන්න බෑ. ඔය ප්‍රශ්න මොනක්වත් ගණන් ගන්න නැතුව සතියම ඉස්සර කරගෙන යන්න වෙනකොට සැක සංකා පිළිබඳව නැත්නම් හිතවිලි ඒ වගේ පිළිබඳවත් ඉස්සරහට යamak වෙනවා. තුන තමයි භාවනාව තන්නේ කර මනෝමූලික වෙනවා. එතකොට රූප පේන්නෙත් නැහැ, ශබ්ද ඇහෙන්නෙත් නැහැ, නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අපිට භාවනට ආහාර වෙන්නේ නැහැ. කොටිම කියනවා ආනපන ගෙවිලා. නැහැයි කියලා කිසි ප්‍රශ්නයක්වත් නැහැ. ආවයි කියලා ප්‍රශ්නයක්වත් නැහැ. හතර තාපැත්තක් කියනවනම් ඒ යෝගාවචරයට දැන් වෙන දේ කාටවත් කියා ගන්න බැරුව යනවා. මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා නමුත් අර ආපු විශ්වාසයේ මතින් මෙතෙන් දෙනකන් ආපු විශ්වාසය එක සැරයක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි හතරක් නෙවෙයි කරලා කරලා තේරෙන පටන් ගන්නවා කමන්නේ එල්ලයක් නැති වුණාට සිටියමක් නැති වුණාට මම යන්න හදනවා කියන ඒ ගතිය තේරෙනවා අනිත් එක සම්මුතියේ සම්මුතියේ තියෙන ආ වූ ඒ ආස්වාද ප්‍රසාර පිම්බීම කියලා වාම දකුණ ආදි වශයෙන් තියෙන දේවල් වෙනුවට මෙතන භාෂා කතා කරන මූලික භාෂාව ධාතු මනසිකාරයේ පමනක් බවට පත් වෙනවා. අතපය කටබඩ රිදුනා කියන්න වෙන්නේ මට මෙතන දවන ගතිය, තවන ගතිය ආදි වශයෙන් භාව ලක්ෂණ මතින් Tamange මුළු අත්දැකීමම කියන්න පුළුවන් තත්වයකට එනවා. ඊට පස්සේ යෝගාවචරයට ඕනම දෙයක් වටවලල් යන්නේ නැතුව කෙලින් කාරණාවට කතා කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඔක්කොටම එන්න ඕනයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ මේ වගේ වෙනස්කම් වර්ගයක් වෙනවයි කියලා. ඒ වගේම මින් ඉදිරියට භාවනා කිරිල්ලක් නැහැ, කෙරෙන දේ විතරයි තියෙන්නේ. මෙතෙන්ට එනකන් නම් පුදුමාකාර කිරිල්ලක් තියෙනවා, කෙරුවාවක් තියෙනවා. මෙතෙන්ට ආවට පස්සේ තේරෙනවා දැන් ගොනා හොඳට කරත් යදිනවා, රාල පඩංගු ඉඳගෙන ගල් කවියක් කියන්නේ අනේකයි තියෙන්නේ. ඉතින් මේ වෙනස්ක දන්නේ නැතුව මෙතෙන් ආවට පස්සේ තරකට ගහන්න පටන් අරගත්තොත් ඉතින් ඊට පස්සේ අවුලක් ඇති වෙනවා. ඒ ඒ ඒ අවුල එහා පැතර කිරීම තමයි කාංකා විතරණේ කියලා කියන්නේ. ඒ වාගේම මෙතනින් එහාට බොහොම සුළු කොටසයි යෝගාවචරය තමන්ගේ කෙලස් ගැන හෝ තමන්ගේ හිත ගැන භාවනා කරන දැන් මුළු මානව හිත සම්පූර්ණ ලෝකේ ඉන්න මිනිස්සුගේ හිත වැඩ කිරීම පිළිබඳවයි කතා කරන්නේ. ඒ නිසා මේ වෙන එකම ලාභයක්වත් Tamange බුද්ධියට හම්බ වෙන්නේත් නැහැ. ඒ වගේම අනුන් කරපු අකුසල නැත්තම් අනුන්ගේ දේවල් පවා Tamanට මෙතනදී සමහර විටක බොහෝම මේ ලොක් කරලා බලන කන්නඩියක් අසර දාලා වගේ දැනගන්න පුළුවන් වෙනවා මෙන්න මේ සම්බන්ධතාවයේදී මෙතන වෙන්නේ මේකයි මෙතන වෙන්නේ මේකයි මග මට තියෙන භූමිකාව මේ ටික අතන වෙන්නේ මේක තමයි කියලා සමාජශීලී සම්බන්ධතාවල මේ පැත්ත මේ පැත්ත ගලපලා දැක්කන්න පුළුවන් වෙනවා මේ නිසා ගිය ආත්මෙ මෙහෙම වෙන්න ඇති ඉස්සරහට මෙහෙම වෙන්න ඕනේ මේක කෙරුවොත් මේක වෙනවා මේ උනේ මේක නිසා ආදි වශයෙන් අර මේ රේඛීය ක්‍රමයට අපි ගෙනාපු මේ අධ්‍යාපන ක්‍රමය ත්‍රිමාන රූපේ පෙන්වන්නට පටන් ගන්නවා. සම්පූර්ණ ත්‍රිමාන කරලා මේ එක මකුළු දැලේ තියෙන එක ගරාදියක් වගේ එකක් හෙල්ලිච්චාම මුළු මකුළු දැල පුරාම ඒ හෙල්ලිල්ල කවදාකවත් නැවිත් හිටින්නේ නැහැ. එයාගේ නෙමෙයි ත්‍රිමාන රූපේ කොතන මොනවා වුණත් ඒකෙන් අනිවාර්යයෙන්ම හොඳ හෝ නරක බලපෑම් මුළු විශ්වය පුරාම යනවා. අපිට කවදාකවත් හැංගිලා මොනවක්වත් කරන්න බෑ. කරන කිසිම දෙයක් ප්‍රතිඵල නොදී අරින්නෙත් නෑ. ඒ වෙනතන් අපේ ඊයා ගත්ත උපමාව වගේ පාලමට දැන් හරියටම ගුරුත්ව කේන්ද්‍ර බලලා ගම්මිරි සැටයකින් නැත්තම් බෝලේ ජිල් බෝලකින් ගහනකොට තේනවා දැන් පුංචි කම්පණේ වුණත් මුළු පාලම පුරාම විහිදෙනවයි කියලා. ඉතින් මේක සමහරකට හරිය බයක් ඇති කරනවා. සමහරකට හරි මේ භූත බලවේගයක් ආවේශ වෙලා වාගේ එහෙම නැත්නම් මේ විශ්ව ශක්තිය කියලා සමහර මේකට කියනවා නැත්නම් සුව කිරීමේ ශක්තිය කියලා කියනවා নানা ආකාර බිස්නස් කරනවා මෙතන ඒ કોઈ බිස්නස් එකක් කරුවත් වෙන්නේ මොකද්ද එතන ටැග් ගහනවා ඒක නිසා මෙතනින් එහාට යනකොට පුළුල් මනසක් ඇතුව යන්න වෙනවා දැන් කොටිම කියනවනම් විපස්සනාවට සල්ලම් වෙන්න හදා මෙතෙන්ට එනකම් පූර්ව භාග විපස්සනාව කියලා කියනවා තාම විපස්සනාව නෙවෙයි මෙතනින් පස්සේ තමයි අපර භාග විපස්සනාවට යන්නේ. නැත්තම් මේ අපි ඉන්න ගොඩනැගිල්ලේ ඉස්ලාම් විවෘත කරන දවසේ ආවනම් කට්ටිය දකිනවා මේ ෆවුන්ඩේෂන් එකට කපලා තියුණු වලවල්. දැන් බලන්න බෑ. දැන් එක පොළොවට යට කරලා තියෙනවා. නමුත් ඒක නැතුව මේ තට්ටු ගොඩනැගිලි ගහන්න බෑ. ඒ ෆවුන්ඩේෂන් එක හදනකොට තමයි බාස්කේ වැඩ ඔක්කොම දකින්න පුළුවන් වෙන්නේ. නැත්තම් ගොඩනැගිලි පස්වල තත්ත්ව බලලා ගල් කොහෙද තියෙන කියලා බලලා ඔක්කොම හදාගෙන සෑහෙන වියදමක් කරන්න වෙනවා. නමුත් ඒක ගොඩනැගිල්ලට අලංකාරයක් දෙන්නේ නැහැ. ඒක පස්සේ වහලා දානවා. එන්නේ වගේ තමයි මේ නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගා ඥාන, සම්මස්සන ඥාන කියන මේ පූර්ව භාග විපස්සනා කොටස පොළොවට වැහිලා තියෙන්නේ. ඒකෙන් උඩට පේන්නේ ගොඩනැගිල්ලේ ලස්සන තින්ත ගාලා හදලා තියෙන්නේ උඩ තියෙන කැල විතරයි. විශේෂයෙන්ම තට්ටු ගොඩනැගිල්ලට යනකොට යට තට්ටු මේ ෆවුන්ඩේෂන් එක බොහොම තදට ගන්නවා. ඒ නමුත් ඒවා ෆවුන්ඩේෂන් එක විතරයි. අත්තිවාරම් විතරයි. පොළොවට වහින කොටස්. දැන් තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරය එතෙන්ට යනකොට ලොකු ශාසනික හැඟීමක් ඇති කරගන්නවා. මට දැන් ශාසනය අනුග්‍රහ කරලා තියෙනවා. මම මෙතෙන් ගන්න සුදුස්සෙක් පාටපත් කරලා තියෙනවා. ඉස්සරහදී මේට වැඩිය කැපකිරීමකින් හදිසි කලබල වෙන්නේ නැති කතියකින් තලතුණා ගතියකින් ඉස්සරහට යන්න ඕනේ. එහෙම නොවුනොත් අර මඩගොහරුවේ එනවා. ඉක්මන් කරන්න ගත්තොත්. නැත්නම් අවස්ථාවාදී වෙන්න පටන් අරගත්තොත් ඒ මෝරන්න ඉස්සල්ලා gediya දුම් ගහලා ඉදවන්න පටන් අරගත්තොත් අමුඹ තමයි කණ්ඩ වෙන්නේ. දැන් දැනගන්න ඕනේ දැන් ඉදෙන්න අරින්න ඕනේ. ආන් එහෙම කෙරුවේ නැත්තම් ඒ කාංකා විතර විසුද්ධියේදී කෙලවර ටික ක්‍රමයෙන් එහෙම නැත්නම් ධර්මානුකූලව න්‍යායානුකූලව මෝරන්න නැදී කඩාගෙන කන්න ගත්තොත් දුම් ගහලා කන්න පටන් අරගත්තොත් අර පටලවිලි සේරටම වග වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී අත්‍තරම මෙතෙන් දෙනකම්ම වගේ ගුරුවරයාට තියෙන වගකීම් බොහෝමත්ම බරපතලයි සලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා තියෙන එකම අවහරණ තමයි වැඩි පිරිසක් එකවර හසුරවන්න ගියොත් ඒ පිරිසේ කොහොමද යන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. තම සීමිත පිරිසක් නම් නිකන් පපුව අත ගාලා ඔඩොක්කේ තියාගෙන නලවලා බබෙක් හදනවා වගේ කරගෙන යන්න පුළුවන්. එමෙතු විශාල වශයෙන් යනකොට මෙතනින් එහාට කොයි අතට යනවද කියලා ඒ සම්බන්ධතාවය නැති වුණොත් ඒක අසාධාරණයක් කියලා මම හිතනවා හරියට ළමයි හම්බුනාට පස්සේ අම්මා මිඩල් ඉස් ගියා වගේ. ඉතින් එනකොට දරුවෝ කොයි අතට යයිද නැහැ අම්මා ඉතින් බර ගානක් ගෙදෙට්ට වෙනවා. ගෙදෙට්ට බලනකොට තාත්තා වෙන කොහෙද නන්නත් ආරයි දරුවෝ කොහෙද නන්නත් ආරයි අම්මත් ඒ මොන මොන කරනවද දන්නේ අන්තිම බලනකොට අර පවුල කියන ඒ ඒ සන්දහානේ ඒ ඒ සංස්ථාව කැඩලා ගිහින් අනිත් දේවල් නම් හම්බෙලා තියෙනවා. ආන්නේ වගේ තමයි මෙතෙන්දී අත්‍යවශ්‍යයි ශාසනික හැඟීම. ඉතින් ඒක සාමාන්‍ය පුද්ගලික වශයෙන් ගන්නකොට නම් සද්ධාව සහ සීලය වශයෙන් කියලා අපිට දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බාහිරේ සමූහයක් කරනකොට තනි වචනිකයන් තියෙන සමගිය. සමග්ගාණන් තපෝසුකෝ. මෙතනදි තේරෙන්නේ නැහැ භාවනාවේ නෙවෙයි අරමුණ ඇතුළට තමයි கிඳා බහින්නේ. නමුත් ඒ වෙලාවේදී සමිතිය අපේ භාවනා මණ්ඩලයේ එහෙම නැත්නම් අපේ භාවනා කණ්ඩායමේ එකිනෙකාට මේ සහයෝගය නැති වුණොත් ඉතින් ආසරණයි අනාතයි. ඒ වෙලාවේදී හරියට එක ඇතින්යක් පැටියෙක් වැදියාට පස්සේ අනික් සේරම ඇතින්යන්ට කිරියරනවායි කියලා කියනවා. මොකද ඒ පැටියට දීලි ඉවර කරන්න බෑ එක ඇතින්යකට. හැම ඇත්තරලේ ඉන්න ඔක්කොටම කිරියරනවායි කියලා. ඒ නිසා ඒ වෙලාවට මේ අත්පැටිය එක ඇතින් එක නෙවෙයි ඔක්කොගේ වගේ. ඒ නිසා හැම කෙනාම එවැනි වෙනසකට නිකන් කලලයක් ගර්භාෂයේ තැම්පත් වෙන වෙලාව නැත්නම් බීජයක් කණු කැපිලා ප්‍රරෝහණය වෙන වෙලාව අනිවාර්යයෙන් මේ පිපෙන වෙලාවට අපිට කරන්න තියෙන පුළුවන් තරම් සහයෝගය දෙන එක සහයෝගය දීම සඳහා තමක් සමග්ගාණන් තපෝසුකෝ නැත්තම් එකිනෙකා කෙරේ ප්‍රිය හැම බලලා මෛත්‍රී කරන එක තමයි බාහිර වශයෙන් තියෙන්නේ. ඉතින් මේවා ලැබුණොත් නම් ඉතින් විශාල පෙරකල පිනක් තමයි. නමුත් මේකට ඕනම කෙනෙකුට කොනහන්න නම් පුළුවන්. ඇතුළතින් අපිට පුළුවන් සද්ධා වෙනකොට සැක කරන්න. එන්ටන් සීලෙ තිබ්බත් එකයි නැත්තත් එකයි කියලා කඩා ගන්න ගියොත් අර සංකීර්ණතාවලට ඉඩ එනවා. ඒක මේ බාහිරේ බලනකොටත් පුංචි පුංචි දේවල් වලට විරසකම් ඇති කරන මේවා කරන්න ගත්තොත් අර අර අමාරුවේ මේ තඩමාරු කරන යෝගාවචරයට කුඩල්ලට ලුණු ගැහුවා වගේ වෙහෙසකර තත්ත්වපත් වෙනවා. ඉතින් මේක ඒ නිසා මේ විශාල පරිසර සාධක රාශියක් මත සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ තමයි යෝගාවචරයට අර ඒ ගල් වෙන කතරින් ගන ගියා වාගේ එහෙම නැත්නම් දුෂ්කරතා හරහා ගියාට පස්සේ මේ කියන එක ගියාට පස්සේ ඒ යෝගාවචරයට හම්බෙන නිදහස එහෙම නැත්නම් එයාට හම්බෙන විශ්වාසය එහෙම නැත්නම් එයාට හම්බෙන මේ චිත්ත ශක්තිය අදිෂ්ඨාන ශක්තිය නිසා ඒ චිත්ත ශක්තිය අදිෂ්ඨාන ශක්තිය දසාකාර විදසනා උපක්ලේශ බවට පත් වෙන්න පුළුවන්. මෙච්චර දෙයක් කරා ගියාට පස්සේ යෝගාචර කවදාකවත් නැති විදිහට විශාල ඕභාසයක් හිතේ ආලෝකයක් එහෙම නැත්නම් දිස්නයක් මතුවෙන්න පුළුවන් කවදාකවත් හිතා ගන්න බැරි. ඉතින් ඒක ඇත්තටම නික්ලේශී හිතක නිරූපණයක් තමයි. නමුත් මේ යෝගාවචරයට සතිය අමතක වෙන්න ඉඩ තියෙනවා මේ නිසා. මේ ආනාපානෙ නම් ටිකක් ගෙවිලා නේද? ඒ නිසා ආනාපානෙ අමතක කරුවයි කියලා මේ වෙලාවේදී දොස් කියන්න බෑ. සතිය අමතක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අර ඉස්සර තිබුණු ඉස්සලාපු කන වෙනුවට මේ පස්සේ ආපු අඟලුක කරගත්තොත් ඇයි ඊට පස්සේ භාවනා කරන්නෙම ආලෝකය ඊළඟන තමයි. මොනත ඒක ගැන තව කතා කර කර ඉදී. අන්තිමට ඒකම මේ බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඕභාෂයේ තමයි මේ දස ආකාර උපක්ලේශවල ඉස්සල්ලාම් පෙන්වන්නේ ඊගාට ඥාන පහළ වෙන්න පටන් අර ගන්නවා පුදුමාකාර විදිහට තමන් අර අහලා තිබුණ දේවල් චින්තාමය වශයෙන් ගත්ත දේවල් ආ ඒක තමයි මේ කියන්නේ මේ තමයි කියන්නේ කියලා ඒ මේ පිරිසිදු ගලක් අස්සෙන් එන දිය දහරාවක් වගේ හොඳට කරුණු කාරණා තේරෙන පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ යෝගාවචරයට මුරුංග ගහ මුඩ බුදියාගත්ත මිනිහට වෙච්ච වැඩේ වෙනවා. යන්දන් ගහේ මල් වෙන වෙලාවේ මිනිහා ගහයට ගහයට පැලේ බුදියාගෙන ඉන්නවා. බුදියා ඉන්නකොට මිනිහා දැන් කල්පනා කරනවලු දැන් මේ මල් ටික මුරුංග මල් ටික හැදුනට පස්සේ ඉතින් ගහ සැරසිලා ලස්සන කරල් එනවා. මම මේ කරල් ටික කපලා අරගෙන ගිහලා පොළට ගිහිල්ලා මං හොඳම මිලාතික වෙලා විකුණලා මං එළු පැටියක් ගන්නවා. එළු පැටිය කරන වෙලාවල මම ඒකට හොඳට එළුව බොහොම අවුරුද්දට දෙසරක් විතර පටි දානවා පැටව හම්බ වෙනවා ඉක්මනට මම එළු පැටියක් හදාගන්නවා එළු පැටියක් හදාන්නේ එළුව 10 දෙනෙක් විතර තියලා මම හොඳට කිරිවැසියක් ගන්නවා කිරිවැසියක් කරන වෙලාව මම එළු පැටියයි හරක් පැටියයි දෙකක් ඇති කරගන්නවා ඔහොම ඉන්නකොට මට මේ ගියක් හදාගන්න පුළුවන් ඒ වගේම මට හොඳ තැනකින් කරකාරයක් බැඳ ගන්න පුළුවන් ඊට පස්සේ මම මේ හොඳ වටිනා තැනකින් මේ නම්බුකාර කුලකාන්තාවක් එක්ක විවාහ වෙනවා. ඊට පස්සේ මම ගන්නවා ලොකු කාර් එකක්. අරගෙනලා මම දැන් ගෙදෙට්ට එනවා. ගෙදෙට්ට එනකොට මනුස්සයාට පේනවා දැන් මුරුංග ගහ නිසා ගේට ගන්න බෑ. කාර් එක ගෙට. ඒ නිසා නිතිමර මාසෙම ගිහලා මුරුංග ගහ කපනවා. මේ ලොකු කාර් එකේ නෝනත් එක්ක එන්න. හැබැයි මුරුංග ගහේ තාම තියෙන්නේ මල්. ඔය සෙල්ලම හොඳට සිද්ධ වෙනවා යෝගාවචරයට. ඔය භාවනා හරි ගියාට පස්සේ මේ වෙන වැඩ. අංගිනවයි කියලා කියන්නේ ඕකට තමයි. අංගිනවා කියලා කියන්නේ කන වෙනුවට අඟ ඇවිල්ලා. ඉතින් ඒ වෙලාවට මතක තියාගන්න ඕනේ මේක මේ සතිය විශාල වශයෙන් පාගා දැමීමක් වෙන්නේ. හැබැයි ඉතින් මේ වාසනාවන්ත පිං ඇති සාර්ථක යෝගාවචරයකට වෙන්න පුළුවන් වැඩ. මේ නිසා මේවට කියන උපක්ලේශ කියලා. උපක්ලේශ කියලා කියන්නේ මේවා මේ බොරු වලවල්. වැටෙනවාමයි. ආයේ කතා කරන දෙයක් නෑ කාටවත් පැයක මගහරවලන්නේ. හැබැයි මේ 10 පෙළ ගැස්සලා කිව්වට මේ 10ටම වැටෙන්නේ එකක් දෙකක් කනවා. ඒතර කන රාත්තල් ගාන දන්නවනම් මඩ කෑවට කමක් නෑ රාත්තල් ගාන දන්නවනම් බේරන්න පුළුවන්. නමුත් සමහරුන්ට රාත්තල් ගාන දන්නේ කොච්චර කෑවත් දිගින් දිගට දිගින් යනවා. ඒ යන්නේ වෙන මොනවාක්වත් නිසා නෙවෙයි මේ නිවන සඳහා නෙවෙයි නම් භාවනා කරන්නේ. අනෙකුත් මේ ලාභ සත්කාර අනුන්ට කියලා දෙන්නේ. ඒ වගේ ලාමක අදහස් තියෙන කෙනා මෙතනදී සුනාමියට අහුණා වගේ. කරකෝල අරගෙන යනවා. ඒ අරගෙන යන්නේම ලාභ සත්කාර දීලාමයි. අන්තිමට මේ මනුස්සයාට සීලෙත් නැති වෙලා සද්ධාවත් නැති වෙලා පුවක් කිත්ත ගලේ ගැහුවාගෙන අන්නත්තර වෙනවා. ඒ වගේම ප්‍රීතිය ප්‍රීති පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒක අර සාමාන්‍ය ඔය විස්තර හුඟාවක් විස්තර කරනවා පස්වනක් ප්‍රීතිය කියලා. ඒක අර කුද්ධිකා ප්‍රීතිය එනකොට තමයි අර ගැස්සන එක එකපාරට නිකන් අකුණු ගැහුවා වගේ ගස්සන්න පටන් අර ගන්නවා. එක එක්ක ඇඟිලි විතරක් ගස්සන එක නැත්නම් පැත්තක් විතරක් ගස්සන නැත්නම් ඔළුව ගැස්සෙනවා. තමන්ට තේරෙන්නේ නැහැ. එක පාරට නිකන් රූකඩයක් නටවනවා වගේ නූල ගැස්සෙනවා. එතකොට තමන්ට තේරෙනවා ගැස්සෙනවා කියලා. ඊට පස්සේ කණික පීති කියනකොට ඒක මුළු ඇඟටම යනවා. මුළු ඇඟටම යනවා නිකන් අදිශියම ළඟම අකුණු අපි පුරවා වගේ එළියකුත් වෙනවා නිකන් ගැසිලා යන ගතියක් එනවා. ඊට පස්සේ ඒ වගේ පුංචි වට හොඳට පුරුදු වුණාට පස්සේ ඔක්කාන්තික පීඨය කියලා නිකන් මොහොදු රැල් ගහනවාගේ යට ඉඳලා උඩට නිකන් රෝමෝත් ගමනේ වීගෙන එමීට එමීට උඩට යනවා එහාට යනවා මෙහාට යනවා ඒ සත්‍ය දියේදිමත් වෙන්න ඉඩ තියෙනවා ඊට පස්සේ උද්වේග පීටි කියනකොට ඒක ගිහිල්ලා කිරිහලියක් උතුරගෙන යනවා වගේ සම්පූර්ණ උඩට ගිහිලා වැක්කිරිලා උතුරා යන ගතියට වගේ පස්සනක් ප්‍රීතියෙන් පිනා යනවා කියලා අපි සිංහලට ඕක කියන්නේ ඉතින් මේකේ එක එක අවස්ථාවල් එනවා. ඉතින් ඒ වෙනකොට යෝගාවචරය මෙවුවා ඕනට වැඩිය සලකන්න ගත්තොත් සතිය නැති වෙලා යනවා. මේවට ප්‍රතික්‍රියා කරලා මේවා නොඑන්න කටයුතු කරොත් බය වෙනවා. ඒ කියන්නේ මේක පිළිබඳව මේ උපක්ලේශ ධර්ම පිළිබඳව දැනගෙන සමහරු ඒ ඕභාසයේ එනකොටම බය වෙලා පරියන්කෙන් නැගිටින ඇත්ත මම දැකලා තියෙනවා. මම දැන් මේ සමතේට යන්න හදන්නේ ඒක හරි හොඳ නැහැ මට විපස්සනා කරන්න ඕනේ ආලෝකය හොඳ නැහැ කියලා අර ආලෝකයට ප්‍රතික්‍රියා කරනවා. එහෙම නැත්නම් ඒකට කෙනහිලිකම් කරනවා. මේ ප්‍රීතිය එනකොට සමහරු ඒක ස්වභාවයෙන් එන එකක්. එතනදී ඒක තියේදී සතිය පවත්තන එක තමයි අපිට තියෙන ක්‍රමය. එහෙම නැත්නම් ආනපන තියෙනවනම් ආනපන බලන ඉන්න එකයි තියෙන්නේ නැහැ කියන එක උඟ වෙලාට එතෙන්දී කෙරෙනවා. මොකද මේක වෙන්නේ උඟක් ආනපන සිවුමුණාට පස්සේ. ඒ ප්‍රීතිය අයින් කරන්න හැදුවොත් ඒ යෝගාවචරයට ඒකම බාධාවක් කරනවා. ප්‍රීති රස විඳින්න ගත්තොත් ඒකම සතිය නැතුව ඒ එහෙම ටැග් ගහින් ඉඳී තියෙනවා. ඒ වගේම මේ ප්‍රීතිය ඇවිල්ලා අර වගේ සම්පූර්ණ බත්තරේ උතුරලා ගියා වගේ බලන්න හිටු ඊට පස්සේ පස්සද්ධියක් යන පටන් ගන්නවා. පස්සද්ධිය කියලා කියන්නේ මේ විශාල වැහි කෝඩයකට පස්සේන නිශ්චලතාවය වගේ නැත්තම් බත්තලියක් ඉදිලා හැතපෙන වෙලාව කියලා එකක් තියෙන්නේ. සුටු සුටු සුටු ගග පැහි පැහි පැහි පැහි තියෙනවා. ඒකට ගින්දර දාන්නේ ලිප උඩ තියලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට හැතපෙනවයි කියලා එකක් තියෙනවා. අනේ හැතපෙන වෙලාවට ගියාම පැය ගණන් ඉන්න පුළුවන්. ඒ යෝගාචර කිසිම අරමුණක් ඕනෙත් නැහැ. කය වෙනසක් කරන්න ඕනෙත් නැහැ. වෙනසක් කරත් කැඩෙන්නෙත් නැහැ. ඒ පස්සද්ධිය සමාලාට පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ යෝගාචරය දැක්කොත් ආධුනික යෝගාචරයක් නලියනවා. එයාට පේන්නේ අයියෝ මන්නම් එහෙම නෑ මට නම් ඉන්න පුළුවන් කියලා ඉති අඳුර පාන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ වැඩපිළිවෙල පිළිබඳව හරියට දන්නේ නැත්නම් තමන්ම ඉස්සර නලිය නලිය හිටපෙක දැන් ඒක පාරට නිකන් හරි හම්බ වෙනවා වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් අර ප්‍රීතිය පස්සද්ධි මට්ටමට දියුණු වෙනකොට ඊගාට සුඛයක් එන්න පටන් අර ගන්නවා සුඛයක් කියලා කියන නිර්ාමිෂ සුඛය ඒ යෝගාවචරයට හිතෙනවා අනේ මේවැනි මේ භාවනාවකින් මෙවැනි දෙයක් රූප බලන්නේ නැතුව රූප වලින් විනිර්මුත්ව සද්ද වලින් විනිර්මුත්ව ගන්ධෙන් රසෙන් පහසෙන් විනිර්මුත්ව ඉන්නවා නම් අපි අහලා තියෙන්නේ මෙවැනි සැපක් තියෙන දෙයියන් විතරයි කියලා. නැත්තම් බ්‍රහ්ම ලෝකේ විතරයි මේ ආමිෂෙන් තොර. නමුත් මේක අත්දකින්න පුළුවන් වෙනකොට ඒ පුද්ගලයාට හුඟාවක් වෙලාවට අම්මට තාත්තට කියලා දෙන්න නැත්නම් තමන්ගේ භාවනා කරපු ආයත මේක මතක් කරන්න නැත්නම් තමන්ට කලින් හිටපු ගුරුවරයාට මතක් කරලා දෙන්න নানা ආකාර දේවල් කල්පනා වෙනවා ඒක ඇත්තටම අහිංසක වෙන දෙයක් නමුත් අර මුරුංග ගහ යට බුද්ධිය මනසට වෙන දේ තමයි හිතේ යාන්ත මේ මල්ලෙනකොටම අඳුරගන්නේ නැතිකම නිසා මොරන්නේ නැති නිසා කරල හැදෙන්න ඉස්සර වෙලා හීන දිගේ ගිහිලා ගහ කපලා දාන වැඩක් වෙනවා නිසා ඒ සුඛය පවා සමාලාට මේ ගෝ දෙන පොත් ලියනවා ඒලා. බුදුන් වදාළ ධර්මේ. බුදුන් නොවදාළ ධර්මෙත් ලියනවා. මෙහෙමයි මෙහෙමයි මේක වෙන්නේ මං වගේ මං කරන ක්‍රමයට මං වගේ කැප වෙලා කරනවා නම් අයියෝ මොකද්ද නිවන් ලබනවා කියන කිට ඉතින් ඒ අන්ධහර පාන්න පටන් අර ගන්නවා වහසිපත් දරන්න පටන් අර ගන්නවා ඉතින් ඒ විදිහට වෙන්නේ පිං ඇති යෝගාවචරයට වෙන එක තමයි මෙතනදී අපි සංවේගී පිහිටගත්තේ දී ඒක සාසනයට විශාල පාඩුවක් මේ සිද්ධ වෙන්නේ. මේ නිසා පිටපොට ගියොත් එයාගේ දියුණුවත් නතර වෙනවා. ඒ වගේ මේවා අහන කට්ටිය ඒ අනුව භවනා කරන්න ගිහිල්ලා සෑහෙන අමාරු වැටෙනවා. එයා යන්නේ නිවන් ලබන්න නෙමෙයි මේ කියන මේ ඕපාස ඥාන පීතිපසදී ඒවට භවනා කරන්න පටන් අර ගන්නවා. ඒ නිසා අද තියෙන්නේ මේ විගුණන භවනා ක්‍රම මෙන්න මෙව්වයි තමයි. ඇමරිකාව ගත්තොත් ගණ්ඩම දෙයක් නෑ. ඔක්කොමලා මෙව තමයි ඔය පොත්පත් කියවලා බලන්න පත්‍රයක් කියවලා බලන්න මම ප්‍රමාණ කරලා විකුණනවා. මේ මේ මේ දේවල් කරලා දෙන්න පුළුවන් මම කරලා තියෙනවා මෙච්චර කාලෙකින් දෙනවා මගේ CD 3යි තියෙන 3 අහන්න දෙක එනකොට එනවා ඕක තුන්වෙනි එක අතර අතිරේක ලාභ කියලා දෙනවා. ඒ මියුසික් එක හදලා තියෙනවා ඒ මියුසික් එක දෙපැත්ත කන් දෙකට දැම්මට පස්සේ ස්ටීරියෝ මියුසික් එකේ ඒ CD එක විනාඩි 15 යනකොට ප්‍රථම ධ්‍යාන අත්දැකීම දෙනවා 30 යනකොට දෙවෙනි ධ්‍යාන අත්දැකීම දෙනවා. තුන යනකොට ප්‍රීති සුඛේ පහල කරලා දෙනවා. ඊට පස්සේ කියනවා මේක තමයි ඔය නිරාමිෂ ප්‍රීති කියලා. හැබැයි ආමි තද ආමිෂයකින් එන්නේ වැඩේ. කැසට් එකෙන් එන්නේ. නිරාමිෂ ප්‍රීතියක් කරන් දෙනවා. දැන් ඒ මොකක්වත් නැතුව භාවනා කරනකොට යනකොට ඒකට ආකර්ෂණයක් එනවයි කියන එක එච්චරම බරපතල වැරද්දක් නෙමෙයි. නමුත් යෝගාවචරයා නිවන වාගේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයක තියෙන රසය හොයන්න හදනවා නම් මේ හම්බෙන කෑලි වලට රැඳෙන්න ගියොත් ඒකෙන් පේන තුනයාගේ ලාමකකම තමන්ගේ පරමාර්ථේ ඊටත් වැඩිය හුඟක් මේ විවේකීව කල්පනා කරනකොට අභිරමණය කළ යුතු තැන තමයි මේ සේරම අපේ ථේරවාද ශාසනයේ ලිඛිතව තියෙනවා. මෙතෙන්ට යනකොට මේක වෙන්න පුළුවන් ඒකට මෙන්න මෙහෙම කරපන් කියලා. ඉතින් ඒකේ විශේෂඥ විෂයක්. එතෙන්ට යන්නත් ඕනේ. ඒක දෙතුන් සැරයක් කරලා තියෙන්නත් ඕනේ. ඒ වගේ මේ කාටවත් හිතරි දෙන්න නැති විදිහට කියලා දෙනවා නැත්නම් ඉගෙන ගන්නවා කියන එක සංසාරේ එක සැරේයි වෙන්නේ. කකා කකාගේ ගමනේ මේ එක සැරේයි මේක වෙන්නේ. ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා අපි ඉන්න ලෝකේ මොන්න තරම් වංචනිකද කියලා. මොන්න තරම් ෂටද කියලා. මොන තරම් මායාවිද මේක හරහා යනවයි කියන එක. ඔළුව බේරගෙන යනවයි කියන එක ඔය හිතෙන් තරම් ලේසි නෑ හරියනවා කියන්නෙම වර්ධිනවා. වර්ධිනකොට කතා කරන්න බෑ දෙයක් නෑ සමහරු දමල ගහලා යනවා. හරියන කෙනා තමයි පරිසංග වෙන්න ඕනේ. අපි මේ යන්නේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ රහතන් වහන්සේලා වැඩි පාරක. මේකෙදි අන්ධහැරයක් ඕන නැහැ. මේකෙදි කියාපෑමක් ඕන නැහැ. මේකෙදි ඒ මන්නකාරකමක් ඕන නැහැ. පුළුවන් තරම් නිහතමානීව නොදන්න අයත් එක්ක මේවා කතා කරන්න යන්නත් නරකයි. දන්න කෙනෙක් හම්බෙච්ච හරියටම වෙච්ච ක්‍රමයට විස්තර කරන්න පුළුවන් නම් ඒක ලොකු ලාභයක් හිටිනවා. ඒ වගේම අදිමොක්ඛේ කියන චෛතසිකේ පෙන්ලා දීලා තියෙන පෙරදක්ම කියන එක. ඒක සාමාන්‍ය කුසල ඡන්ද ශ්‍රද්ධාවෙන් ඉඳලා කුසල ඡන්දයට වෙනස් වෙනවා කියලා කියන ලොකු මේරිල්ලක්. ශ්‍රද්ධාවන්තයන් අන්නත්තර වෙනවා. එනේ එනේ කරා පිටිපස්ස යනවා. කුසල ඡන්දේ තියෙන එක නෑ නෑ. එක ගුරුවරයෙක් ගන්නවා, එක කමඨාණක් ගන්නවා. ඉතින් ඊට පස්සේ දවස් 7-8ක් එක දිගටම මේ ගත්ත අරමුණෙ දිගේ යනවා. අන්නේ මේ යනකොට ඒකේ හරි පෙත හරියනකොට ගහක මුලක් ඕජාව තියෙන පැත්තට වැවිගෙන යන්නේ ඒ කාටවත් කියලා දෙලා නෙමෙයි. අන්නේම තමයි ඕජාව ධර්මෝජාව එන්න පටන් අරගත්තට පස්සේ එයාට ගොළු භාෂාවෙන් කියනවා දැන් නම් වැඩේ මුල් බහගෙන යනවායි කියලා. අන්නේ පෙර දැක්මට කියනවා අදිමොක්කේ කියලා. අදිමොක්කේ තමයි මේ විනිශ්චයකට සංකීර්ණ තත්ත්වයක් කරතේ විනිශ්චයක් නිර්වලව ගන්න බොහෝ කල් පවතින විනිශ්චයක් ගන්න අධිමුඛය තමයි වැදගත් වෙන චෛසිකේ. ඉතින් ඒකේ එන්න පටන් අර ගන්න යෝගාවචරයට මේ මග්ගමග්ග ඥාන දසන විසුද්ධියේදී අන්නුන්ට කොහොම හිතත් දැන් Taman නම් මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා පුංචි මේ පට වේර ගැනීමේ ඥානයක්. එහෙම ගියොත් පොට පිටපොට යනවා. එතකොට හයියෙන් තද කරන්න ගත්තොත් පොට කැපෙනවා. මේක පොට දිගේ බස්සන්නේ කොහොමද කියලා ඒ අධිමොක්ක චෛසිකේන්න පටන් අර ගන්නවා ඒක වුණත් යෝගාවචරය මේක මම මමය මේක මගේය මේක මගේ ආත්මය කරගත්තොත් ඉතින් ඒකම වශවිෂ වෙනවා ඒ නිසා ඒක හේතුඵල ධර්ම අනුව මෙතෙන්ට යනකොට මේක එනවා ඒක නම්බුවට ගන්න නරකයි අහක දාන්න නරකයි ඒ අධිමොක්ක චෛසිකේ එනකොට තමයි තේරෙන පටන් ගන්නවා මෙච්චර කල් අපි පඳුරට විද විද හිටියේ හාවට වැදුන්නේ නැහැ ඒ හේතුව හවගේ දෝෂයක්වත් ඊතලයේ දෝෂයක්වත් මොකුත් නැහැ. ඇත්තටම අපි ඒ විදුන් කර්මාන්තේ දන්නේ නැති නිසා. හරියට කරනවා නම් කරන්න පුළුවන් කියලා මේ හොඳ කියලා කරන්න පුළුවන් ශක්තියක්. මේක මෙහෙමයි වෙන්නේ කොච්චර හිත සැලිලා ගියත් කොච්චර කයේ වෙහෙස තිබුණත් කොහොමද නැවත මේ සතිය ඇති කරගන්නේ කොහොමද මේ සමාධිය ගන්න කියලා ක්‍රමයෙන් යන හැටි යට තේරෙනවා. ඒසා ව්‍යසනයක් ආවත් මොන જાතියක් ආවත් එයා දන්නවා හරියි කලබල වෙලා වැඩක් නැහැ. දැන් මොතනද ඉන්නේ? ආයතන මෙන්න මෙහෙමයි ඉස්සරහට යන්න ඕනේ කියලා අදිමොක්කේ පහළ වෙනවා. පග්ඝහා කියලා වීරියේ ශක්තියක් එනවා අතනාරින වීරිය. ඒ වෙලාවට හිතනවා මං අද නම් සෝවන් වෙලාමයි නැගිටින්නේ කියලා. නැත්නම් ඇස් දෙකවත් හොල්ලන්නේ නැහැ කියලා. ඒ වලන්ට හිත දෙන්නෙත් නැහැ. අන්න වගේ කඩුවක් අමෝරා ගත්තා වගේ වීරියක් එන්න පටන් අර ගන්නවා. ඒක මේ මුලින් මුලින් අපිට වොමනාවෙන්වත් ගන්න බැරි එකක්. භාවනා පෙළ ගැහෙනකොට ඒ වීර්යය එන්න පටන් අරගත්තට පස්සේ වහසි බස්තරන පටන් අරගන්න. හිතෙනවා මේ සැලසුම් කරලා ගිහිල්ලා මට ධ්‍යාන ලබන්න පුළුවන්. මට අදිෂ්ඨාන ශක්තියෙන් උනත් මාර්ගඵල ලබන්න පුළුවන් කියන විදිහට ඒ වීර්යම ඉස්සර කරගෙන ඒක නැත්තම් මේ irdipaadayak විදිහට විරිය irdipaade සමහරලාට නිකන් මොන දේ වුණත් මට කරගෙන යන්න පුළුවන් කියලා හිතන විදිහට ඔලමුල වෙන තරමටම ඒ පග්ගහිත විරිය කියලා කියනවා ඒක එනවා ඊගාට සතිය උප ဋ ාණ ශක්තිය සතිය එළඹ සිටින ශක්තිය ගත්තොත් මොන්න තරම් වේගවත් වැඩක් කරත් එහෙම නැත්නම් මේ පරියන්කේ නැගිටලා එළියට ගියත් අර පරියන්කේ තිබුණු වේලාවේදී තියෙන වාගම සත්‍ය පවත්වන්න පුළුවන් ශක්තියක් එහෙම නැත්නම් වම දකුණ වශයෙන් ඔසවියු තැබෙන වශයෙන් මෙනෙහි කරමින් ගිය එකන දුවනකොට වුණත් සත්‍ය පාත්තන්න පුළුවන් ගතියක් උප ဋ ාණ ගතිය එළඹ එළඹ සිටි ගතියක් ඉබේම ඇවිල්ලා එළඹ සිටන ගතියක් එන්න පටන් අර ගන්නවා වේග කරන්න ගියත් වැඩේ වේග කරන්න ගියත් සතිය ඇවිල්ලා ඒක පිළිබඳව අරසාවක් ලබලා දෙනවා ඉතින් ඒ නිසා යෝගාචර උපේක්ෂාවක් එනවා දැන් නම් මේක මගේ සතිය කාටවත් කඩන්නත් බෑ ඕන දෙයක් වුණොත් මට හදා ගන්නත් පුළුවන් ඊට පස්සේ කියලා කරන්න පුළුවන් තරමට එනවයි කියලා ලොකු උපේක්ෂාවක් එනවා. අන්න වගේ ඒ චෛතසික අපි බොහොම ආශාවෙන් භාවනා ජීවිත අවශ්‍ය කරගන්න ණයට ඊළඟට හරි ගන්න ඕන කියන චෛතසික එන්න පටන් අර ගන්නවා. ඒ චෛතසික එකකවත් ඇත්තටම නයිසර්ගික වශයෙන් නම් දෝෂයක් නැහැ. මෙන්න මේ චෛතසිකයේට ඡන්දය පහළ වුණොත් රාගය පහළ වුණොත් අන්නේ පහළ වෙන රාගයයි ඡන්දයයි දෙක පහළ වෙන එක වළක්වන්න බෑ. මොකද ඒව ආසාවෙන් බලා සිටපු දේ. අන්න ඒකට කියනවා සාසනේ නිකාන්තිය කියලා. නිකාන්තිය කියලා කියන්නේ මේ කාන්තිමත් ගතියක් මේ ඒකට ආයස්කාන්ත කියන වචන හැදලා තියෙන ආයස්කාන්ත වෙන කියලා කියන්නේ කාන්දම් වලට කියන නමක් ආයස් කියලා කියන්නේ යකඩට ඒ යකඩ ඇද ගන්නා ගතියක් තියෙනවා කාන්දම් වල. ඒ ඒ කාන්තිය තමයි මෙතන පහළ වෙන්නේ අර මතුවෙන ඕපාසයට මතුවෙන ප්‍රීතියට ඥාණයට ඉබේම යෝගාවචර නතු වෙනවා මග පිටපොට ගිහින්. මෙන්න මේ නිකාන්තිය තියෙන තාක් ඒ යෝගාවචරය ඔය මාර්ගයේ අමාර්ගයේ දෙකේදී අමාර්ගයේ මාර්ගයේ විචිතත් මාර්ගයේ අමාර්ගයේ විචිතත් ගන්න. ඉතින් මේක අහලා තිබුණ කෙනෙකුට නම් එච්චරම අපහසුතාවටපත් වෙන්නේ නැතුව තේරුම් අරගන්න පුළුවන් මෙතනදී මේ වගේ බොරු ලණු වගේක් හම්බ වෙන නැත්නම් බොරු වලවල් වගේක් හම්බ වෙනවට අහුවෙන්නේ නැතුව මම යන්න ඕනේ මොකද ඒවා දෙන්නේ ඡන්දේ සහ රාගේ දෙක හරහා තමයි මේවා අපිව වගලා ගන්න. එනිසා අයුව පිළිබඳව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන මන්තරේ මතුර ගන්න දැනගෙන හිටියොත් යෝගාවචරයට ඒවා වැඩිපුර කන්න නැතුව බේරන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දී ඇති වෙන මේ කලබගෑනියට කියන්නේ අපේ භාවනාපතේ සඳහන් කරන්නේ ධම්මුද්දච්ච විග්ගහිත මානස කියන භාවනා ක්‍රමය මෙතෙන්දී දැනගන්න වෙනවා. අපේ භාවනා ක්‍රම තුනක් මේකට පරිබාහිරව තියෙනවා සමත පූර්වංගම විපස්සනා භාවනා ක්‍රමේ විපස්සනා පූර්වංග සමත භාවනා ක්‍රමය සහ යුගනද්ද භාවනා ක්‍රමය කියලා භාවනා ක්‍රම තුනක් තියෙනවා. බුදුරජාණන්සේ හතරවෙනි එකක් වෙන්නනවා ධම්මොද්දච්ච විග්ඝහිත මානස කියලා. ඒ කියන්නේ මේ භාවනා කරගෙන යනකොට මේ ඕභාෂයේ පහළවීම උද්දච්චයකට හේතු වෙනවා. අවිස්සීමකට හේතු වෙනවා. නමුත් ඒක ධර්මයෙන් ලැබිච්ච එකක් නිසා ඒකට කියනවා ධම්මොද්දච්චය කියලා. ඒ වගේම ප්‍රීතිය, ඥානය, සුඛය, පස්සද්ධිය, අදිමොක්ක පග්ඝහ, අදිෂ්ඨාන ආදි වශයෙන් මෙන්න හැම එකක්ම අපේක්ෂාවෙන් බාල බලාපොරොත්තු හිටපු ප්‍රේමවන්තයා දැක්කා වගේ. එහෙම නැත්නම් ආශාවෙන් බලන හිටපු නෑදෑය දැක්කා වගේ. දකින්නකොටම ඇවිසිල්ලක් ඇති වෙනවා. අන්නේ ඇති වෙන ඇවිසිල්ල ධම්මුද්දච්චය අඳුනාගත්තොත් ගොඩ එනවා. එන්නතුව ඉන්නෙත් නෑ ආපුවම ඇවිසින් නැතුව හිටින්නෙත් නැහැ. මේකේ කෙලෙසයකට ලක් නොවෙන්න ඡන්දයක් රාගයක් ඇති නොවීම පිණිස එනකොටම දැනගෙන හිටියොත් ඒකට කියනවා ධම්මොච්චහිත විග්ගහිත මානස කියලා. ඒ ධම්මොච්චච්ච විග්ගහිත මානස හරීම අමාරුයි ඔය ආර්ථික දේශපාලන සමාජික දියුණුවේදී භාවිතා කරන්නේ ඒ මොකද ඒක තනිකර අධිරාජ්‍යවාදී ක්‍රමයකට යන්නේ පුළුවන් කෙනා කරගෙන කරගෙන යනවා බැරි කෙනා වැටෙනවා. නමුත් මෙතනදී පුළුවන් එකනත් වටනවා. පුළුවන් එකනක් දෙනවා ඔබ ඇත්තටම නිවනට යන නිහතමානී යටහත් පහත් පටිච්ච සමුප්පාදය පිළිගන්න පාරද යන්නේ නැත්නම් මේ එන දේවල් මම මාගේ කියා ගන්නවාද කියලා. එයිසයි ධම්මොද්දච්ච විග්ඝහිත මානසක් ඇති කරගන්න නම් ඒ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් දැක්කත් ඒකේ මුල මැද අග බලනවා මිස ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනක බලනවා මිස තාරාතිරම් මනින්න ගියොත් අඩු ගන්න හරි දේ හරි කිව්වත් වරදිනවා. වැරදි දේ වැරදි කිව්වත් වරදිනවා. හරි දේට වැරදි දේට දෙකටම මොනවාක් කතා නොකර දැක්කේ නැති කෙනෙක් වාගේ, ඇහුවේ නැති කෙනෙක් වාගේ, ඥානයක් නැති කෙනෙක් වාගේ, මලමිනියක් වාගේ වෙන්න ඇරලා දිගට ගැම්ම කඩාගෙන, ජවය කඩා ගන්න නැතුව ඉන්නවයි කියන කිව්වහම ඉතින් ඒක සෑහෙන පුහුණුවක් වෙනවා. ඒක සෑහෙන ධර්මයට කරන ගෞරවයක් වෙනවා. ඒක තියන්න ඕනේ ධර්ම ගෞරවයටම තියලා මේක ලාභයට ගණ්ඩත් එපා පාඩුවට ගණ්ඩත් එපා එන ඕන මල දානයක් මේ මුල මේ මැද මේ අග ප්‍රීජයක් පහළ වුණත් ආ මේ මුල මැද අග අන්ධකාරයක් පහළ වුණත් මුල මැද අග සහැල්ලුවක් ඇති වෙලා උඩ පාවෙන ගතියට ගියත් මුල මැද අග බලනවා බරක් ඇති වෙලා පොළවේ ගිල්ලන්න හැදුවත් මුල මැදාග බලනවා. ආන්නේ විදිහට බලන්න පටන් අරගත්තාම මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා තියෙන දේ Tamanටම දිරව ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ යේ සාරන්නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. සාරේ අසාරේ විදිහටත් අසාරේ සාරේ විදිහටත් යම් කිසි කෙනෙක් පටලවා ගන්නවා උට කවදාකවත් සාරේ ලැබෙන්නේ නැහැ. අර මිත්‍යා සංකල්ප නිසා. ඉන්දන් සාරං සාරතෝ ඤත්වා අසාරං චේව අසාරතෝ. සාරේ සාරේ වශයෙන් අසාරේ අසාරේ වශයෙන් දැනගන්න නම් අපිට අර සම්ප්‍රදාන කුල බෞද්ධයර තියෙන්නේ බුදුහාමුදුරට වැටෙනවා මට වැටෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කියලා තියෙන පාරේ යනවා මිසක පැහෙන්න යන්න හොඳ නැහැ. ඒ නිසා අපිට තේරුම් අරගන්න වෙනවා මේ දුකක් කවදාකවත් එන්නේ නැහැ කවුරුත් එක්ක හැප්පෙන්නේ නැතුව. නිවනක් අපිට ගන්නත් බෑ කවුරුත් එක්ක ගලපන්න නැතුව. ඒක පුළුවන් එක්කනට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. අපි ඒ නිසා දන්නා කෙනෙක් ළඟට ගිහිල්ලා අහගෙන එහෙම නැත්නම් අඩු ගානේ මේ ධර්මයේ මෙහෙම ලියවිලා තියෙනවා කියලා වැඩි ආඩම්බර වෙන්න දෙන්නේ නැතුව අනිතික හොඳට මතක තියාගන්න මේ ධර්ම වලට රණ්ඩු කරන්න යන්නත් එපා. මේවා එනකොට අම්මෝ මේවා එනකොට මේ වෙහෙසයි ධම්මුද්දච්චක් වෙන සමේ නොයෙන්ද කටයුතු කරන්නත් බෑ. භාවනා හරියට යනකොට හේතුඵල සම්පා ක්‍රමයට මේක එනවා. ආන්න එනකොට ඒක දිහා බලාන මේ ඇඟේ දාගන්න නැතුව, අවුල් කරගන්න නැතුව යනවා කියන එක අම්මාගෙන් අප්පාගෙන් අපිට කවදාකවත් සරණක් නැහැ. අපි මේ ලෝකයේ ඥාන උගන්නන කිසිම ගුරුවරයෙක්ගෙන් කිසිම මහාචාර්යවරයෙක්ගෙන් මේකට කිසිම හවුහරණක්ම නැහැ. ඒගොල්ල කෙනෙක් ළඟට මෙව්වා එකක් එහෙම ගිහිල්ලා ඇහුවොත් මෙන්න මෙහෙම වෙනවා මොකද කරන්න ඕනේ කියලා හොඳ ලස්සන උත්තර දෙයි. ඒක නිසා මේකම කාපු මේක හරහා ගිය කෙනෙකුට තමයි තව කෙනෙකුට ඒ අනුකම්පා කරන්න පුළුවන් වෙන්නේ නිසා මේ මේ මට්ටම හරහා ගිය කෙනාට වැරද්ද කියන්නේ මොකද්ද නිවැරද්ද කියන්නේ මොකද්ද එහෙම නැත්නම් සාරය මොකද්ද අසාරය මොකද්ද කියන එක නිර්වචනය කරගන්න බැරුව යනවා. බුද්ධ ඥානංශයේ දේතානුපස්සන සූත්‍රයේ සඳහන් කර තිනවා මේ ලෝකේ හරි කියලා යමක් තිබුණා ඒක වැරදි කියලා මතක තියාගන්නයි කියලා තියෙනවා මේකේ හරි වැරදි කියවන මේ ලෝකේ දෙයක් හරි කියලා මතක තියාන තිනවා මේ ලෝකේ යමක් තියෙනවා කියනවනම් අන්ධ පෘ탁ඥය එහෙම දෙයක් නැහැයි කියලා මතක තියාගන්න කියනවා බුද්ධ ඥානංශයේ යමක් තියෙනවායි කියන අන්ධ පෘ탁ඥය නැහැයි කියන බව මතක තියාගන්න කියලා තියෙනවා අපේ ඉඳුරන් සේරම පුරුදු වෙලා තියෙන්නේ රූප ධර්ම දිගේ ආමිෂයේ දිගේ හරි වැරදි හොඳ නරක ධර්මා ධර්ම ඉස්සරහට යනද පස්සට යනද බලන්න. මෙතෙන්දි මොනම රූප ධර්මයක්වත් නැහැ. මෙතෙන් තන්නේ ක්‍රම මනස වැඩ කරන්නේ මනෝමූල තත්වයකදී. ඒ නිසා අපිට වෙන්නමම ධර්මතාවයක් අනුව වැඩ කරන්න වෙන්නේ හරියට මේ පෘථුවියේ ගුරුත්වාකර්ෂණයේ යටතේ වැඩ කරපු කෙනෙක් පෘථුවි කක්ෂයෙන් මිදිලා ගිහිල්ලා ගංගන ගාමියෙක් විදිහට කටයුතු කරනකොට මෙහෙදි තිබුණ දැනුමෙන් ඒක පාවිච්චි කරන්න දෙයක් ගන්න හම්බ වෙන්නේ. ඒක වෙනමම ලෝකයක්. ඒක මෙහෙදි හිතන්න විතරයි පුළුවන් වෙන්නේ. ගියාට පස්සේ යනවත් එක්කම වහාම හැඩ ගැහෙන්න වෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ ධර්මයේ තියෙන එහිපසිකකම අකාලික ගතිය පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා ඒ පුද්ගලයා එතෙන්දී ඒ තරමට හැඩ ගැහෙන්න පුළුවන් කමක් නැත්තම් වහාම හැඩ ගැහෙන්න පුළුවන් කමක් නැත්තම් කොයි අතට ගසාගෙන යනවද කියන්න බෑ ඒ නිසා කියනවා අර මූලික විසුද්ධි ටික හැම වෙලාවෙම මතක තියාගන්න චිත්ත සීල විසුද්ධිය තියනවාද කියලා හැම වෙලාවෙම පරීක්ෂා කරන්න ඕනේ සාමාන්‍ය වාහනයක් පාරට දාන්න ඉස්සලා check all the nut and bolts කියලා තියෙනවා ඔක්කොම nuts ටික bolts ටික ඔක්කොම check කරලා බලන්න පාරට දාන්න ඉස්සලා රීඩි ටිකේ වතුර තියෙනවද කියලා බලන්න තෙල් තියෙනවද කියලා බලන්න එහෙම නැතුව මගට ගියාට පස්සේ ඒකක් හරි නැතුනොත් ඇක්සිඩන්ට් එකක් තමයි මුත හැමදාම අලුතෙන් පටන් ගන්නා වගේ ඒ සීල විසුද්ධිය ගැන කල්පනා කරනවා. ඒ වගේම චිත්ත විසුද්ධියත් ඉස්ලාම් දවසේ කොහොමද තමන් අර ආනාපානේ හරි පිම්බිම හැකිලිම හරි යාලු කරගන්න මොන තරම් අපි නොකරන වේදකමට කෝඳුරු තෙල් කල 7යි 7යි හිවා වගේ කොච්චර දේවල් වුණාද අදත් ඒ තරමටම පටන් ගන්නවා. අදත් ආවට මොකද ඒ චිත්තේ හදා ගන්න ඕනේ. ඒක ditthi visuddhiyeදීත් පුළුවන් තරම් මේ අහේතුක වාදයට විදම හේතුක වාදයකට උච්ඡේද වාද වලට වැටෙන්නේ නැතුව මේ හේතුඵල ධර්මයෙන්මයි මේ යන්නේ කියන එක. මට අයිති කිසිම දෙයක් නැහැ. මට පුළුවන් හේතු සම්පාදනය කරන්න. ඒකට ඵල ඵලවලටපත් වෙයි. ඒ ඵලේවත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි. අනේ එදාට තමයි අපිට සැක දුරු කරන්න පුළුවන්. මේ සැක දුරු කරුවට පස්සේ තමයි මේ මාර්ගය අමාර්ගය දෙක තමයි මාර්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඉතින් මේක තීරණ පරිඥාව සම්පූර්ණ වෙනවා මෙතනදී. අනාගතයේදී එන සෑම ජීවිතේ සංසිද්ධියක්ම මේක හරහා යනවා. මේක මාර්ගය මේක අමාර්ගය කියලා ඒකට හොඳට තේරෙන පටන් අර ගන්නවා. මම නම් කියන්නේ මෙතෙන්ට යනකොට ආගම සහ ධර්මයේ දෙක අතර කේල්ගිරියක් වෙනාට පස්සේ පොත් ඇතියා වගේ මේක ආගම ආගමකින් නම් කතෝලිකත් එකයි මුස්ලිමුත් එකයි මොන දේත් මොන දානෙත් එකයි. ධර්මය කියලා කියන්නේ ඊට පස්සේ හාත්පසම වෙනස් දෙයක්. මේකේ විතරයි තියෙන්නේ ඒත් අපේ කට්ටිය පොත් ඇරලා නෙවෙයි කෙහෙල් ගෙඩි කන්නේ. පොත්තත් එක්කමයි කන්නේ. ඒකට කියන්නේ කෙහෙල් කනවයි කියලා. කෙහෙල් කන්නේ සාමාන්‍ය මීහරකා. මේ පොත් අර ගන්නවා එක තමයි ඔය මාර්ගය අමාර්ගය දෙක වෙන් කරගන්නේ. ඒ පොත්ත නැතුව පොත් අරින්නත් උනේ කණ්ඩ ඔන්න මෙන්න කියලා. ඊට කලින් අරලා තිබ්බොත් එහෙම නරක වෙනවා. නිසා ඒ කන වේලාවේදී පොත් අරලා කන්න නැතුව එහෙම නැතුව අර සාංජාත අහල් වගේ පොත නැති කෙහෙල් පැලවෙයි කියලා හිතන්න එපා. ලෝකේ කවදාකවත් පහළ වෙන්නේ ඒ ලකුණු පෙන්නන වෙලාවට මේ ලාය පොත්ත ගලවන්න පුළුවන් පොත්ත ගලවලා කන එක තමයි ඔය මාර්ගය මාර්ගය දෙක තේරුම් ගන්නවයි කියලා කියන්නේ හරීම ආවස්තික දෙයක් උපයෝගීතාවය අනුව සිදුවන දෙයක් සාපේක්ෂතාවය අනුව සිදුවන දෙයක් ඒ වගේම ප්‍රයෝජනේ සලකලා කරන දෙයක්. පැක් කරලා තියාගෙන ගබඩා කරගෙන ඉන්න කොහොමඩක්වත් බෑ. ඒ වෙලාවේදී එලඹ සිටි ඥානයක් අවශ්‍යයි. අන්නේ විදිහට ඒ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට ඒකට සාපේක්ෂව ওই නවමහා විදර්ශනා ඥාන පටන් අර ගන්නවා. ඒ කියන්නේ ගොඩනැගිල්ල දැන් පොළවෙන් උඩට වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. ඒ ඒ පටන් අර ගන්න පළවෙනිම විදර්ශනා නවමහ විදර්ශනා කියලා කියන්නේ වාරිකන අංග සම්පූර්ණ පූර්ණ අප්‍රභාග විදර්ශනාවේදී උදයබ්බේ ඥානයේ වශයෙන් හැම සිද්ධියක්ම වහා ඇති වී නැති වී යන ගතිය. උදාහරණයක් කියනවා නම් ආස්වාස් ප්‍රස්වාසය දැක්කත් ඒක ඇතුලේ කුඩු කුඩු කුඩු කුඩු කුඩු එක ආස්වාසයක් ඇතුලේ ආස්වාස 10 ලක්ෂ පේන්න පටන් ගන්නවා ප්‍රස්වාසය ඇතුලේ ප්‍රස්වාස ගොඩාක් පේන්න පටන් ගන්නවා ඒක හුස්මක් කියලා කියන්නේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක් අතක් කුසනවා කියලා කියන්නේ ක්‍රියාවක් නෙවෙයි ඒක ක්‍රියාවලියක් ඇසිපිල්ලම් ගහව ගහව වුණත් ඒක විශාල වැඩපිළිවෙලක් මේ මොන්නම දෙයක්වත් පුංචිට සලකන්න බෑ කාටුන් චිත්‍රපටයක් හදලා කාටුන් චිත්‍රපටයක අතෝසනයක දක් පෙන්නඳ රූපරාමු කීයක් යන්න ඕන. ඒ හරි ඒ වේගෙට යනකොට අපිට පේන්නේ මේ මිනිස්සයා අත උස්සනවා වගේ. මොන මිනිසෙක්වත් නැහැ තියෙන මේ ඉරිකැලි ටිකක් විතරයි. හරි ගාන්ට වේගෙට කැරකෙනකොට ඒ තුලින් මිනිස්සේ කත උසන වගේ පේනවා. අන්න ඒ වගේ තමයි මේ උද්‍යප්පේ ඥාන ළඟට එනකන් ස්ත්‍රියාවක් පුරුෂයෙක් ක්‍රියාවක් තේරම තියෙනවා. නමුත් මේන් එහාට යනකොට සේරම නිකන් කාටුන් චිත්‍රයක ඇඳපු රූප මගින් ගෑණියක් මිනිහෙක් සිද්ධියක් ඇති කරනවා වගේ. ඊට පස්සේ මේ පුද්ගලයාට ආයෙ ඥාන පිටීමේ දක ගන්න බැරුව යනවා. මේ ඥානෙ එළඹිලා තියෙන තාකල් පේන්න තියෙන්නේ ඒව හැදිලා තියෙන පුංචි පුංචි අංශු වැඩ. ඒ පුංචි පුංචි අංශු කිසිසේත්ම ඥානුකමක් නැහැ. කිසිසේත්ම පිරිමකමකුත් නැහැ. කිසිසේත්ම පැවිද්දකුත් නැහැ, උපවැද්දකුත් නැහැ. ඒව ප්‍රායක ප්‍රාථමික වශයෙන් බලනකොට එහෙම නැත්නම් කලල ස්වරූපයෙන් බලනකොට නිවන් දැක්කත් නෑයි කියලා ඒ කල්ල පුංචි අංශුල කිසි වෙනසක් වෙන්නේ අපි උපදින්නේ ඉස්සලා තිබුණ එකමයි මරණයට පස්සෙත් ඕක කොහොමයි අපි නිවන් දැක්කත් ඕක කොහොමයි මේක අල්ලන අනේ දුක් ගන්න එපා මේක අල්ලන අනේ ගැහෙන්න එපා අනේ මේක අල්ලන මගේ කියා ගන්න එපා මේක මම කියා ගන්න එපා මගේ ආත්මය කියා ගන්න එපා කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ බයිලා කියනකොට නම් කියන්නේ මල්ලි මේව ලස්සන බයිලා මේක මගේ කියපල්ලා අල්ලගන්නilla කියලා තමයි බයිලා කියන්නේ. ඉතින් බනද බයිලාද කියන එක හොඳට තේරෙනවා මෙතන ගියාට පස්සේ. යමක් අල්ලා ගැනීම සඳහා වෙනවනම් ඒ කියන්නේ පහාන පරිඥා නෙවෙයි. මෙතන තීර්ණ පරිඥාවෙන් පස්සේ පහාන පරිඥාව සිද්ධ වෙනවා මෙලෝ දෙයක්. හොඳටම භවනා කරලා එnderලා ඒ හැම දෙයක්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි එහෙම නැත්නම් මේ විවේක නිශ්චිතං විරාග නිශ්චිතං කොයි දේ ආවත් විවේකීව බලائیں. කොයි දේ ආවත් එයින් යමක් ඇති කරගන්න යන්නේ නැහැ. සමාධිමය වෙන්න හදන්නේ ශීලමය වෙන්න හදන්නේ ශීලෙන් හටගත් මාන්නකාරකමක් නැහැ. සමාධියෙන් හටගත්ත මාන්නකාරකමකුත් නැහැ. ප්‍රඥාමය වෙන්න හදත් නැ ප්‍රඥා ප්‍රඥා වශයෙන් දකිනවා. ඒ හේතුඵල ධර්මයේ දකින්න. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයා ඉතින් එහාට දියුණු වෙන්න නම් ඉතින් රහත් පෙර රහතුන් වැඩි මඟ ඔසේ පුළුවන් තරම් හැම සිද්ධියකදීම වැඩ අඩු කරගෙන නැවතිල්ලේ හොඳ සතියක් යොදලා කටයුතු කරන කරගෙන යනකොට ඉඳගෙන ඉන්නවද, ඇවිදිනවද, එදිනදා වැඩ කරනවද, නිසන්න වනේ ඉන්නවද, ගෙදර යනවද? ඔය ප්‍රශ්නේ ඉන්නේ. ප්‍රශ්නේ එනවා සාධාරණ වෙනවා එන්න ඕනේ එතෙන්ද ඉස්සල්ලා. ඉතින් එහාට ගියාට පස්සේ ওই කාලය කියලා අපි හිතාන ඉන්න විකාරයත් ඒ වගේම දේශය කියලා අපි හිතාන ඉන්න විකාරයත් හරහා ගියාට පස්සේ ඒ යෑම තමයි ඔය උද්‍යප්පේ බලවත් වීම සිද්ධ වෙන්නේ අපි බුදුහාමුදුරත් එක්ක මේ එකම චිත්තක්ෂණය තමයි ගත කරන්නේ ධම්මදිවම තමයි ඔර දඹදිව කියනවා. දඹදිව කියතේ මීතිකර නිසරණේ ගම්පා දිස්ත්‍රික්කේ කියනවනේ ඒක ඒක කියන්න පුළුවන්. අවුරුදු 2600ක පරිසරයක් තියෙනවනම් තියෙනවා කියන්න පුළුවන් නැත්නම් නෑ කියන්න පුළුවන්. ඉතින් අපි මේ සිංහල බුද්ධ ආගම කියලා කියන්නේ ඕක තියෙනවා කියලා ඕක රෙජිස්ටර් කරලා අතේ තියානින් එක තමයි. අතින් යනකොට වෙනවා මොන්නම දෙයක් හරි තිබුණොත් නිවන නම් ගන්න බෑ. ඊට පස්සේ ඒ කියන්නේ උද්‍යප්පේ ඥානේ හොන්තට බත්තලියක් කොජ දාන්නා වගේ පැහි පැහි පැහි පැහි පැහි පැහි ශීඝ්‍ර වශයෙන් වෙන්න ගියාට පස්සේ ඒ යෝගාවචරයට වෙන්නේ අර මුලින්ම අරමුණක මුල දැකලා ඊට පස්සේ ඒ නාම රූප පරිච්ඡේ ඥානෙ පච්ච පරිකාහනේ මුලයි මැදයි දෙක දැකලා සම්මසන ඥානදී අග දකින්ට චිත්තක්ෂණ තුනකට කඩලා ඔය පෙන්වන්න හදන අටුවාචාරින් වහන්සලා ඒක ඒ අනුව අපි විස්තර කරනවා නම් සංස්කාරයක අපි දකින්නේ මැද නුපුහුණු මනස දකින්නේ අභාවිත මනස දකින්නේ මැද විතරයි පුහුණු මනස මුල මැද දෙක දකිනවා පරිසම්පාදයට එක්ක හොඳට දිනුනාට පස්සේ මුල මැද අග දකිනවා දැන් උද්‍යප්පේ ඥාන කියලා පස්සේ අග පමණක් දැකලා මුලයි මැද දෙක අතාරිනවා නෑ උද්‍යප්පේ ඥානෙ වෙන්නේ මුලයි යගයි දෙක විතරක් දකින්නවා මැද දකින්නෙම නැතුව යනවා. ආන්න ඒක ශීඝ්‍ර වශයෙන් වෙනකොට වෙනකොට ඇත්තටම එතෙන්දී පටන් ගන්නව ප්‍රහාණය වෙනදා දකින්න මැද කැල දකින්නේ. හට ගන්නවත් එකම නැති වෙනවා පේනවා. ඒකෙන් පණිවිඩය දෙන්න වෙලාවක් එන්නේ මේ ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද හොඳ අද්ද නරකද්ද හරියද වැරදි මොකක්වත් පණිවිඩයක් දෙන්න ඕනේ ආපු ගම නැති වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයට පේනවා නිකන් මල්ලෙන් ගහලා ගියා වගේ මොනවා වුණත් දන්නේ. මේකට හොඳට හිත පදම් වෙනවයි කියලා හිතුව මේක හුරු කරගෙන ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයකට කියන්නේ high energy physics තද්ද බල මේ කියන්නේ 30000 කරන්ට් එක ගැන කල්පනා කරනවා එහෙම නැත්නම් high tension කරලා ගත්ත ශක්ති ගැන කතා කරනවා න්‍යෂ්ටික ශක්ති ගැන කතා කරනකොට අපිට සාමාන්‍ය ඔය නිව්ටෝනියන් ෆිසික්ස් වලින් තේරුම් ගන්න බැරුව වගේ අන්නේ මට්ටමට හිත ඒ නැති උනාට ඇති උනාට පස්සේ ඒ පුදුරට තේරෙන පටන් ගන්නවා මේකේ නිකන් මේ පුපුරු ගැහිල්ලක් බිඳි බිඳි යෑමක්, ක්ෂය වී යෑමක්, වැය වී යෑමක් ඇර කිසිම දෙයක සැලසුම් සහිතව සැලසුම් කිරීමේ ශක්තිය, නිර්මාණ කිරීමේ ශක්තියක් කියන එක විකාරයක් බව තේරෙනවා. නිකම්ම කීට හරි ලේස බීමක් අදුනට පස්සේ ඒක පුපුරු ගන්නවා. ඊට පස්සේ පුපුරු තුලින් ආයෙ ලේස බීමක් ගිහලා ඇතුළත් පුපුරු ගන්නවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ එක කුඩු කුඩු වෙලා යන්න පටන් අර ගන්න ගතිය, සුණු සුණු වෙලා යන්න පටන් අර ගන්න ගතිය ඉතින් එතෙන්ද එතනදී යෝගාවචරයගේ අර දකින්න රූපේ විතරක් නෙවෙයි නැත්නම් රූපයක් නෙවෙයි අදුගානේ. වැටහෙන දේ විතරක් නෙවෙයි. ඇතුළතින්ම මේ මමයා කියාගෙන හිටපු එක ඉස්සල්නික අතනින් මෙතනින් පැලෙයිද ගියේ එක දැන් මොනවත් නැහැ කුඩු කුඩු වෙන්න පටන් අර ගන්නකොට ඒ පේන දර්ශනය බය එලවන සුළු වෙනවා. හීනෙන් බය වෙන තරමට යනවා. අර වේගෙ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට වෙන්නේ මේ මතුරුලා මතුරුලා යකා ආවේශ වුණා වගේ. එහෙම නැත්නම් පුපුරු ගහන්න පටන් අරගත්තා වගේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ වැය වෙන පැත්ත විතරක් දකිනකොට හෙන ගහච්ච සෝම් පිට්ටනියක් තමයි කියන්නේ. මොන්නම දෙයක්ක සුබයක්වත් සංවර්ධනයක්වත් අභිවෘද්ධියක්වත් ලලිත කලාවක්වත් సౌందර්යයක්වත් මොකක්වත් නැහැ ගෙවෙමින් පවතිනවා පෙන ගහච්ච සෝම් පිටින දිහා බලා ඉන්නා වගේ තමයි. ඉතින් මේක යෝගාවචරයගේ ජීවිතයේ ඉතාමත්ම තීරණාත්මක නැත්නම් තීරණයට වැඩිය මේ ක්ෂය වෙන පැත්ත. පහාන සංඥාව කියලා කියන ප්‍රහාණය පිළිබඳව මේ ගෙවෙන මේ ඒක නිසා බුදුහාමුදුරු කලින්ම අපිට කියලා දීලා තියෙනවා මතුවෙන තාක් මතුවෙන කෙලෙස් නැත්නම් මතුවෙන තාක් මතුවෙන දුක් ගෙවෙන තාක් ගෙවෙන දුක් නම් එවැනි දෘෂ්ටි කෝණයකින් බලනකොට භංගය කියලා කියන්නේ දුක ගෙවන් කිරීමක්. නමුත් යෝගාවචරයා නිත්‍ය සංඥාවේ ඉන්න කෙනෙක් නම් කුමර කුමරි සැප කායික සුඛභෝගිත ප්‍රාර්ථනා කරන කෙනෙක් නම් දැන් ගෙවෙනවා වෙන්නේ අනේ මගේ කය මගේ සැප මගේ තිබුණ මේ නම්බුකාරකම් මට්ටම් නාථානමාන නිලතල සේරම යන්න වගේ පේනවා ඉතින් ඒ නිසා අර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී සාරය අසාරය දෙක තේරුම් ගත්ත කෙනෙකුට නම් එමෙතන නෛර්යානික පැත්තට යන කෙනෙකුට නම් ඒ බංකාණු දර්ශනේ වෙනකොට මේ උණක් බහැලා යනවා වගේ. උණ බහැලා ගියාට පස්සේ බඩ ගෙනියනවා, කර්මන්නේ වෙනවා, ඇඟට දාඩි ටිකක් දාලා පණ එනවා වගේ. ආන් මේ වගේ ගතියක් යනවා. නමුත් ඒක ඉතින් බොහෝමත්ම කලාතුරකින් තමයි වෙන්නේ. ඒක ඒක ඒ විදිහට බාර ගන්න හිතෙන්නේ බොහෝමත්ම කලාතුරකින් ඒ තරම්ම මේ ගෙනාවු පොදිය. මේ ඝන සංඥාව. මේ ගෙනාපු කිච්ච ඝන ආරම්මන ඝන ආදි වශයෙන් තිබුණේ ඝන සංඥාව කුඩු වෙලා කුඩු වෙලා යන මොකුත් වෙන්නේ නැහැ. ඊට මම දැක්ක මේ ළඟදී පොතක් ලියලා තියෙනවා මේකම කියන්නේ breaking away without falling apart කියලා. කැලි කැලි කැඩලා ගියාට හැලෙන්නේ නැහැ. දැන් හරියට පොදි වැඳලා තියෙන විමැසි පොදියක් ඇවිස්සලා එතන එතන එතන එතන කැර කැර කැර ඉන්නවා පොදියට ඉන්නකොට නම් මේ වදේ කියලා කියාගේ. දැන් නිකම්ම නිකම් බලානින්නක වදයක් වෙනවා. හැබැයි එක එක්කත් වැටෙන්නේ නැහැ. එතනමයි කරකන්නේ. මේ පොදිය නැතුණට වදේ කරක කරක ඉන්නවා. මේක හරියට කියනවා නම් මේ සාමාන්‍ය බලන දෙයක් තත්ත බල ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බලනකොට වගේ අර ගුලියට තිබුණ එක දැන් ඈත් වෙලා පෙන්වනවා. ඇතුළට මොකද එක එක අංශුවක් අපි හිතනකොට බොහොම ශීඝ්‍රයෙන් වැඩ. මැස වැඩ කරනකොට 1500 ක විතර වේගයෙන් තට්ටක් ගන්නවා. ඒ නිසා උට එක තැනක ඉන්න පුළුවන් කැරකෙන්නත් පුළුවන්. මැස්සත් කැරකෙනවා, තට්ටත් බලනකොට පුදුම වේගයෙන් කැරකෙනවා. ඉතින් ඒ වගේ බිඳි බිඳි බිඳි බිඳි යන තැනට එනකොට ඉතින් ඒක අර හොඳටම පාරමිතා පුරපු එහෙම නැත්නම් ඒක ලෑස්ති වෙලාම ගිය කෙනෙකුට විතරක් මේක හරහා මේක අභීතව මේක දිහා බලන්න පුළුවන් ගතියක් එනවා. එහෙම නැත්නම් හුඟ දෙනෙක් ඉතින් කංකාරී කරනවා. එහෙම නැත්නම් කේන්දර බලනවා. එහෙම නැත්නම් නිමිති අරිනවා. අංජනම් අරිනවා. මොකද මට මේ වෙන්න පටන් අරගත්තේ කියලා. ඒ ධර්මයේට ධර්මය කියන්නේ මේකයි කියලා පොතු වරලා දැනගත්ත කෙනාට නම් ලේසි. ආගම පැත්ත යන කෙනාට නම් කප්පට මේක මේ භාවනාක ප්‍රතිඵලයක් කියලා නම් හිතා ගන්න අමාරු වෙනවා. ඒක නිසා ඒ කලින් බනහලා ලෑස්ති වෙලා ගිය කෙනෙකුට සමහර විටක අවස්ථාවක් තියෙනවා. ඒ භංග අවස්ථාව දැකලා බයක් ඇති කරගන්න නැතුව බයක් නම් ඇති වෙනවා. ඒක පිළිබඳව නාය කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක නිකන් හරියට නම් දෙහි ගෙඩියක් මේ පැංගි දැන්නේ නැතෝ පොත්ත පිටි කණ්ඩ හදනවා. කට තියලා හපනකොටම කට පුරාවට යනවා පැංගිරි. ඊට පස්සේ ලෙල්ලෙත් තියෙන තිත්ත ඊට පස්සේ තමයි ඇඹුල් රහ එන්නේ. ඒත් ඇඹුල තමයි. ජීන් සාපි කරන දෙහිගෙඩිය මිටි ගල පැංගිරි ඇරලා පුළුවන් පොත්ත ගලවලා දාලා ඇඹුල් ටික විතරයි අපි ගන්න හදන්නේ මෙතනදී නෑ. මෙතනදී එහෙමම තියෙන තාලෙන් තේරෙන්න පටන් අර ගන්නවා. එතකොට මේ බය ආපු වෙලාවේදී කාය ජීවිත নিরপেক্ষව තියෙන තීව රැකෙන්නේ රැකෙම්වා කියලා යනවා කියනකොට තමයි ඒ මේ යෝගාවචරයට මේ ධර්මයේ නැත්නම් ලෝකේ තියෙන මෙතෙක්ල් ලාවට තේරිච්ච මේ සම්මුති ධර්ම වෙනුවට પરමාර්ථ ධර්මයට වැද ගැනීම සිටවීමට හොඳ මේකට කියන්නේ සූරකම කියලා. මේකට කියන්නේ වීරකමක් නෙමෙයි ධීරකම කියලා කියන්නේ. සූර වීර ධීර කියලා එතනදී නොසලී ඉන්නවයි කියලා කියන්නේ. එතෙන්දී ඉස්සරහට යනවයි කියලා කියන්නේ මේ සාමාන්‍ය සද්ධාව නෙවෙයි. ඒ සද්ධාව ඕකප්පන සද්ධාව කියලා කියනවා බැසගත්ත සද්ධාාවක්. දෙවැන්නේක්ගේ මත තියෙන සද්ධාවක් නෙවෙයි. බුදුන් ගැනවත් සද්ධාාවක් නැහැ. ඒ වෙලාවේ තියෙන තමන්ගේ අත්දැකීම ගැන පමණයි. මොකද බුදුහාමරගේ කෘත්‍ය කරලා ඉවරයි වෙනකොට. ධර්මයේ කෘත්‍යයත් කරලා ඉවරයි. ඉදිරිපත් වෙන වෙලාවදී තමන්ගම ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. ඊගාට වීරියෙත් ආරද්ධ විරිය, පග්ගහිත විරිනේ පරිපූර්ණ විරිය කියලා මේ වැඩේ මම දැන් ඉවර කරන්න ඕන. ඇති සංසාරේ ඇති කියලා පරිපූර්ණ වීර්යයකට එනවා. සතියෙත් කැඩි කැඩි වැටි වැටි වැටුණට සැලි සැලි හිටපු සතිය වැටෙන්නේ වැටියන් හැදෙන්නේ හැදියන් කියලා වේපුල්ල සත්‍යයකට පරිපූර්ණ සත්‍යයකට එනවා. සමාධියෙත් අර්පණා සමාධියකට හා සමාන. සමතේ කෙරුවේ නැති වුණත් අර්පණා හා සමාධියකට සමාන බැස ගන්න සමාධියක් වෙනවා. ප්‍රඥාවෙත් ලෝකෝත්තර ප්‍රඥාවට සූදානම් කරනවා. ලොකු කැපකිරීමක් ඒ ඒ භංගානුපස්සන බහිතුපට්ඨාන ඥාන අවස්ථාවේදී යෝගාවචරයට හරහා යන්න සිද්ධ වෙනවා එතකොට තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක් කල මේ රසයි කියලා, සුබයි කියලා, ආත්මයි කියලා අල්ලාගෙන හිටියේ මේ කුණු කන්දලේ නේද දැන් මෙතනින් නැගිට්ටොත් භාවනා කරලා නැගිට්ටොත් නැගිට්ටොත් ආයෙත් අර කුණු කන්දලේ මේක නිට්ටයයි, මේක සුඛයි, මේක සැපයි, මේක ආත්මයි කියලා අල්ලනවා. එතකොට ඉතින් දැන් කොහොම මේ සාමාන්‍ය ජනතාවට නැත්තම් Taman ඇසුරු කරන අනික් අයට මේකේ ආදීනව පක්ෂේ පෙන්ලා දෙන්නද? මෙච්චර භාවනා කරලා තමනුත් ඒක හරහා යන්නේ පැංගිරි සහිත දෙහි ගෙඩියක් අන්නවා වගේ. ඒතර ආදීනවේ තේරෙන පටන් අර ගන්න මේ සංසාරේ අපි මෙතෙක්කල් මේ සීනි තවරපු තිත්ත බෙහෙතක් වගේ අඟුරු කෑල්ලක් අතින් අතට මාරු කරගෙන ඉඳ හැදුවා වගේ ලුණු වතුර බොන්නා වගේ සැපක් සාන්තියක් කියලා හිතාන ගියාට හත්ති කොන ජලවුම් මාර්ගයක් නැහැ කබලෙන් ලිපට වැටෙන පැන්නොත් වැටෙන තියෙන්නේ ලිපට තමයි කියලා ඒ ආධිනවේ තේරෙන්න පටන් අර ගන්නවා. ඒ ආධිනවේ තේරෙනකොට ඉතින් හැබැයි අර ධර්මයේ තියෙන මේ නෛර්යානිකත්වය නිසා මේක මේ Taman තමයි ඊළඟන කෑවේ. එහෙම නැතුව කවුරක්වත් මේ පටවපු දෙයක් එහෙම නෙවෙයි. ඉස්සරහටත් දැන් මේක නතර කරලා ගිහිල්ලා ආයෙත් මේ පානුයි බටරුයි කන්න පටන් ගන්නවනම් කන්නේ තමම තමයි. හොඳයි කියනවනම් ඒත් තමන්ම තමයි නරකයි කියනවනම් තමන්ම තමයි කියලා ඒ ආධිනව ඥානෙ වැටහෙන්නේ තමන්ටමයි ඒක නිසා ඒක මේ ලොකු වෙනසක් ඇති කරනවා ලොක වෙනසක් ඇති කරන කියන්නේ ප්‍රශ්නේ උත්තරේ මයි ළඟ තියෙන්නේ කියලා තේරෙනවා දෙවන්නේක් සම්බන්ධ නැහැ දැන් දැන් ඔක්කොම මේ උසාවි ඔක්කොම රැස්සලා තියෙන ඕනනම් ඕන චින්තුවක් දෙන්න පුළුවන් විදිහට ඒ ආධිනව ඥාන එනකොට යෝගාවචරයට අර නැගිටලා ගිහිල්ලත් කරන්න තියෙන මෙච්චරයි හරි ගියත් මෙච්චරයි වැරදුනත් මෙච්චරයි කියලා ඒක පිළිබඳව වින්දනය මෙතෙක් කල ඇති කරගෙන හිටපු මට අල්ලපු ගෙදරට වැඩිය ඉස්සරහට යන්න ඕනේ මගේ දරුවා මේක ඉගෙන ගන්න ඕනේ මම මේ පාට අඳින්න ඕනේ අනම්මනම් කියලා අර කෙසෙල් කනකන මුල්ලවරි ඉල්ලන ගතිය තිබුණානේ ඒ වෙනුවට දැන් තේනවා කොයි පැත්තෙන් කෑවත් එකම තමයි තියෙන්නේ කියලා. ඒක තමයි මම එක දශක ගියාට පස්සේ අර මම පිටි රාහුල් හාමුදුරු මත කතා කරලා කියනවා මම පැවිදෙන්න ඉන්න කාලේ මම මේ සක්මා කර කර ඉඳද්දි කල්පනා කරේ මහත්යෝ මේ මුළු සංසාරෙම බලු බෙට්ටක් වගේ කිව්වා. මේකේ මුලට වැඩිය අග හොඳයි කියලා හෝ පොත්තට වැඩිය මැදේ හොඳයි කියලා ගන්න දෙයක් නැහැ. කොහි අතගාලා බැලුවත් හති කොනම කක්ක තමයි. ඉතින් අපි හිතන අපිට හම්බුනේ අග කෑල්ල නිසායි සවුත්තු මුලට හම්බෙච්ච කට්ටිය හොඳට කාලා ඉන්න වෙන්න ඇති කියලා. නැත්නම් අපිට මේ පොත්තෙන් හම්බෙච්ච නිසා සවුත්තු මැද කෑල්ල කට්ටියට හම්බෙලා තියෙනවා කියලා මෙතෙන් ගියාට පස්සේ හොඳටම තේනවා රජුරෝ රටවැසියයි එක හා සමාන දුකක් විඳින්නේ. අම්මලා තාත්තලායි දරුවෝයි එක හා සමාන දුකක් විඳින්නේ. දොස්තරයි ලෙඩයි එක හා සමාන දුකක් විඳින්නේ. අපිට පේනකොට නම් පේන්න තියෙන්නේ ලොකු වෙනසක්. එහෙම නැත්නම් අපි පොඩි කාලේ ලියනවා මම ලොකු වුණාට පස්සේ මොකಾದ වෙන්නේ කියලා. ඉතින් ඕන්න අපි රචනා ලියනවා. මට රුපියල් ලක්ෂයක් ලැබුණා. දැන් නම් ලක්ෂයක් නෙවෙයි මිලියනයක් ලැබුණොත් කියලා යන්න වෙන්නේ. මොකද කරන්නේ? ඉතින් අපි ළඟ තියෙන විශාල සීන ලෝක. ඕක කවදා හරි ඕක සම්පූර්ණ වෙන්න ඕනේ සීනියන්නේ එදාට තේරෙනවා ඕක හුනියමක් කියලා. එනිසා බුදුරජාණන් කිව්වා කෑදරයට දීපං කිය. ජිනේ කදරියන් දානිනු කෑදරකම තියෙන උට නොලැබෙන තාක්කල් දුන්නට පස්සේ ඌට කරන්න තියෙන ලොකුම දඬුවම එච්චරයි. ඕනම දෙයක් ඉල්ලන මනුස්සකට ඇති වෙන්න දෙන්න අය මොකොත් නැහැ ඒක මෙහෙන ගහච්ච තෝම පිටිනයක් වෙනවා. ලාවට අඩු කරලා දුන්නොත් නංගු මැරණකම අයිතිවාසිකම් තව සටහන් කරනවා. දෙන්න ඕනේ පෙත්ත කපලා දෙන්න ඕන දෙනකොට ඇති වෙන්න කාපන් කියලා කෑව දවස ඉවරයි. ඕනෙම දෙයක් එච්චරයි. එතකොට ඒ නිබ්බිදා පහළ වුණාට පස්සේ තේනවා අපි මෙතෙක්කල් තව කෙනෙක් පරයලා ඉස්සරහට යන්න ගිය ගමන ඊර්ෂ්‍යා කරපු දේවල් එහෙම නැත්නම් මසුරුකම් කරපු දේවල් අසවල් සාරයකටද මේ කරන්නේ කියලා. අහවල් අහවල් දේද මේක හරියයි කියලා ලැබෙන්නේ කියන එක ඒ වෙන්න ඉස්සෙල්ලා තේරෙන්න පටන් අර ගන්නවා. එතකොට ඉතින් නිකටාලේ තියෙන චක්කුණු පංචස්කන්ධ කියාගෙන තමයි ඉඳ වෙන්නේ. හරි ශෞතු. එදාර සංසාරේ හරි ශෞතු. එතෙන්ද වෙනකන් නම් තියෙන්නේ අරයට වැඩි අඩු ගන්න ඉක්පල නිවන් දකින්නවත් ඕනයි කියලා. එහෙම නැත්නම් මේ මන්ත්‍රීතුමාගේ ලියුමෙන් හරි කමන්නේ මේ වැඩේ කරගන්න ඕනේ. මේක මේක දිනන්න ඕනේ. මේක මම ඉස්සර වෙන්න ඕනේ කියන ගතිය. ඒ නිබ්බිදා ඥාණයට වැටෙනට පස්සේ තේරෙනවා මේ කුයි පැත්තකට ගියත් කිසිම හවුහරණක් නැහැ. අර අපාය ඇතුලේ එකට මේ මේ ඇඹරෙන තැඹෙන නිරිසත්තු වාගේ කිසිම හවුහරණක් ගන්න දෙයක් නැහැ. ඔක්කොම තියෙන එක. ඒක නිසා මුල්වරේ ඉල්ලන්න දෙයක් නැහැ මේකේ. කොයි එකත් එකයි. ඒ නිසා අර තියෙන ටෙන්ෂන් එක තව කෙනෙකුට ඉස්සර වෙන්න ඕන කියන ගතිය, අර ආතතිය, එහෙම නැත්නම් ඒ නව නිර්මාණ ශිල්පය, එහෙම නැත්නම් නිෂ්පාදන මේ ගතිය පසේරම කුෂ්ඨ රෝගයක් අහනකොට හම්බ වෙන සැපක් විතරයි. හැබැයි ඒකෙන් ඕජාව ගන්න කුෂ්ඨ වැඩි වෙන එක වෙනවා. නමුත් කහනකොට සැපක් තියෙනවා. ආන්නේ වගේ කුෂ්ඨ රෝගයක් විතරයි. අන්නේ නිබ්බිදා ඥානය ආවට පස්සේ මනුස්සයාට හුඟව දෙනෙක් හිතනවා නිර්මාණශීලීත්වයක් නැති වෙනවා කියලා. ප්‍රගතිශීලී නැති වෙයි කියලා. ඒ නිසා මේ මනුස්සයා නිකන් නිකමෙක් වෙයි කියලා. එනිසා ඒගොල්ලෝ හිතනවා මොන හරි කමක් නැහැ යමක් කරගෙන ඉන්නේ කොහොඳයි කියලා. ඒ නිසා මුළු ලෝකෙම අද Nobel Prize එක දෙනවා, අර තෑග්ග දෙනවා, මේ තෑග්ග දෙනවා. නිෂ්පාදනය කරගෙන කරගෙන කරගෙන ගියා. නැත් හම්බෙච්ච දුකේ හම්බ පැමිණෙන දුකේ අබ්බමල් රේණුක වෙනසක් වෙලා නැහැ. අපි හිතනවා හැබැයි මේ තාක්ෂණේ තියෙන කට්ටිය සැපේ ඉන්නවයි කියලා. මම නම් හිතනවා කැලේ ඊට වැඩිය හොඳයි කියලා. අවුල් කරගන්න නැතුව ඉන්න කැලේ ඊට වැඩිය හොඳයි. එනිසා නිබ්බිදා ඥාන පහළ වෙනකොට මේ මනසට මේකේ හොඳ කැලේ ඉල්ලලා රණ්ඩුව නෙමෙයි කරන්න තියෙන්නේ මේකෙන් මිදිලා යන එක තමයි එකයි තියෙන්නේ. මුංචිතු කම්මිතා ඥාන, නිබ්බිදා ඥාන, බයතුපත්තා ඥාන කියන්නේ එකම ඥානයේ මුලමැද අග තුන පමණයි. මහසිසයිඩෝ සෝංශ කියනවා මේ තුනෙන් එකක් සමාහට පහළ වෙන්න පුළුවන්. සමාහාරයකට කෙනෙකුට විතරයි මේ තුන පිළිවෙලට තේරෙන්නේ කියලා. ඒ වෙලාවේදී මේ තමන් ඉන්නේ නුහුරු තැනක කියලා තේරෙන්න පටන් ගන්නවා. මේ කවුරු මේ රණ්ඩු කරන මේ ජයග්‍රහණය හදන්න පිරිසත් එක්ක මට මොන ගනුදෙනුවක්ද? දිනුවක් පරාදයි, පෙරදුනක් පරාදයි කිය. අනේ මිදෙනු කැමැත්ත ඇති වුණාට පස්සේ ගැනදීේ කටට අහුවෙච්ච ගෙම්බට වෙච්ච දේ වෙනවයි කියලා අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඉස්සර තියලා තියෙනවා මේ බහුභාර්ය විවාහ. ඒක මනුස්සයාට 6-7 දෙනෙක් ගන්න පුළුවන්ලු. ගත්ත දවසේ අනේ මේ 6 දෙනාගෙන් කොහොම ගැලවෙන්නද කියලා හිතෙනවා. ආන් මේ වගේ තමයි කියලා කියනවා මුංචිතුකම්මිතා ඥානෙ. ගන්නකොට නම් අම්මා එක්කෙනෙක් ගන්නට වැඩිය බොහෝම ජය දෙක. දෙකට වැඩිය හොඳයි තුන. හතර පහ හය හත වෙනකොට ඒ සපත්නිය කියලා කියන්නේ. සපත්නිය කියලා කියන්නේ එකම පතියට අහුවෙන සමාකාර ස්ත්‍රියව. අපි හැපින්න කියලා කියන්නේ සාමාන්‍යයෙන්. සපත්නිය කියන වචනේ සිංහලෙන් කියන්නේ හැපින්නේ වගේ කියලා. උන් එක එක කහ ගන්නවා. ඉතින් මේ මනුස්සයාගේ පිට තමයි ඉඳගෙන තමයි දෂ්ට කරගන්නේ. ඉතින් මේ මනුස්සයා හිතන අන්තිමට අයියෝ. ඒක වගේ ඒ වගේම තමයි මේ හතරමා ධාතුන්ගේ මිදෙන්න හිතන එක. අපි දැන් නම් මේක ආඩ්‍ය කරගෙන හදාගෙන වර්ණවත් කරගෙන උස වැඩි කරගෙන හදන්න හදනවා මේ හැම හතරමා ධාතුන්ම විසඝෝර සර්ප හතර දෙනෙක් විදිහට බුදුහාමර පෙන්නන. ඒ චේතනා මේ තෙක්කල් මේ ආසාවෙන් තනවා වඩාගත්ත දේවල් ගැලවෙන පැත්තට යන දවස තමයි මේක මිදෙන්න හැදෙන තැනකොට තමයි ඒක තමයි මේ මොලේ පෑදුණා කියලා කියන්නේ. නැත්නම් ඥානෙ පෑදුණා කියලා කියන්නේ ඒ කියන්නේ මේ වෙලාවේ හරියන හරිය එතෙන්දි සම්පූර්ණ අයට හිටිනවා. මුගාක් හම්බ කරපු මනුස්සයට සෑහෙන අමාරුවකට මුණ දෙන්න වෙනවා. ඒ මිදෙනු කැමැත්ත ඥානෙනකොට මේ මට්ටමේට හිත හැදුනට පස්සේ තමයි කියනවා ඒ හිතට ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා හිතට අරමුණක පිළිබඳව විපස්සනා කරලා කරලා කරලා කරලා ඒකේ තියෙන ආදීනව මුංචිතු කම්මිත එනකොට හිත පිළිබඳව හිතට එපා වෙන වෙලාව එනවා කියලා. හිතා ගන්න අමාරුයි කොහොමද ඒ කියනවා ඇඟිලි පිටරෙන් ඇඟිලි පිටරේ කවදාකවත් අල්ලන්න බෑ කියලා. ඇඟිලි පිටරේ කියලා කියන්නේ ඇඟිලි අගට. ඒ වගේම කඩුවක මුණතින් කවදාකවත් ඒ කඩුව කපන්න බෑ කියලා. ඒ වගේම තමන්ගේ ඇහෙන් කවදාකවත්ම තමන්ගේ ඇහ දකින්න බෑ කියනවා. මුළු ලෝකෙම දකින්න පුළුවන් ඇහ දකින්න බෑ. ඇහ දකින්න කන්නඩියක් වань. ආහන මේ වෙලාවේදී මුළු ලෝකෙම දැකීම තුලින් ඇහැ කියන්නේ මේකයි කියලා ඇහැ කරන්නේ මේකයි කියලා ඇහෙම්ම ඇහැ දකිනවා වගේ ඒකට පටිවිපස්සනා කියලා කියනවා ඥාතය කියලා කියන්නේ දත යුත්තත් ඥානය කියලා කිය දැකීමත් දෙකම විපස්සනා වෙන්න පටන් ගන්නවා ඒක තන්නේ ක්‍රම පටිච්චසමුප්පාද ධර්මයක් යෝගාවචර කරන මොනම දෙයක්වත් නැහැ අර ආපු වේගෙට දිගට කසකැවීමක් එන්න පටන් අර ගන්නවා රූප ධර්ම විතරක් නෙවෙයි නාම ධර්මත් එක්ක ඒ පටිවිපස්සනා වෙනකොට ඒ යෝගාවචරය අතුර ඉතුරු වෙලා තිබුණා යම්ම පිටිබඳ සංස්කාර පිළිබඳව තේරුම් බේරුම් කරගන්න තියක් හොඳයි නරකයි කියන කතේ කොහොම අඹරවගෙන ගිහිලා සෑම සංස්කාරයක් පිළිබඳව උපේක්ෂා වෙන ගතිය සංඛාර උපේක්ඛා ඥානෙට යනකම උස්සනවා ඒ සංඛාර උපේක්ඛා ඥානෙ පෙන්වන්නේ සාමාන්‍ය රහත් හිතක් වගේ කියලා රහතන් වහන්සේගේ හිත එතනට වෙන්චා එතෙන් ගියාට පස්සේ ඒක දිගට පවත්නවා නම් ඒක මේ සෝවාන් වෙලාවත් නැති කෙනෙක් රහත් හිතක සිරි විඳිනවා. එතෙන්දි තමයි කියනවා තේරෙන්නේ තම කෙනෙකුට තමන් මේ බෝසත්ත්ව පාරමිතාවක් තියනවාද නැත්නම් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක කෙනෙක් වෙන්න ඉන්නවද බුදු වෙන්න ඉන්නවද කියන ප්‍රනිධියක් තියෙනවනම් අර කොහොම සංස්කාර අයින් වුණාට පස්සේ ඒක පේනවා එහෙම නැත්නම් අර ආපු මුංචිතු කම්මිතා ඥාන වේගය නිසා ඒ සංඛාර උපේක්ඛා ඥානයේදී නාමා විදර්ශනා ඥාන සම්පූර්ණ කරගෙන ඒ ගොඩට පණි. ගෝත්‍ර භූ ඥානයට හිත වැටෙනවා. ඒක කිසිසේත්ම යෝගාවචර කරන දෙයක් නෑ. අපු ගැම්මට සිද්ධ වෙන්නේ ඒක සම්පූර්ණ අනාලම්බිතව සිදුවෙන දෙයක්. ඊට පස්සේ මාර්ග ඥාන ඵල ඥාන කියන දේවල් අර ආපු වේගයට සිද්ධ වෙනවා. ඒක නිසා ඒ බල උද්‍යප්පේ ඥාණයෙන් එහාට භාවනා කියලා කරන්න දෙයක් නැහැ. කෙරෙනවා. නමුත් දැනගන්න ඕනේ මෙන්න මේ මේ බය ගති, මිදෙන ගති, මිදීමට කැමැත්ත, ඒ වගේම මේ දේවල් වල ওই තියෙන විචිත්‍රත්වයේ රස ලෝලීත්වයේ නැති වෙනව පේනවා. කළ යුත්තක් නැහැ. ගැම්ම තමයි තියෙන්නේ. නිසා ඇත්තටම නවමා විපස්සනා ඥානවල වැදගත්ම කොටස තියෙන්නේ විශේෂයෙන් පළවෙනි ඥානෙදී අර పూර්ව භාග කොටසේ. නමුත් සෝවාන් වුණොත් සෝවාන් වුණාට පස්සේ මේ පුද්ගලයා ඊගාව භාවනා පටන් අරගන්නේ పూర్ව භාග කොටසේ ඉඳලා නෙවෙයි උද්‍යප්පේ ඥානේ ඉඳලා. උද්‍යප්පේ ඥානේ පල්ලහට ඊට පස්සේ හිත වැටෙන්නේ නැහැ. ඒ නාම රූප පරිච්ඡේ ඥාන ආදී දේවල් කර කර ඉන්න ඕනේ. ඒක මේ අබ්බැහියෙම එනවා. ඊට පස්සේ සකදාගාම ආදී ඥාන කරන්න යනකොට ඒ බලව උදයබ්බේ හිත දාපු ගම වගේ පේන තියෙන ඇතිවීම නැතිවීම දෙක තමයි දිගට දිගට යනවා. රහත් වුණාට පස්සේ කියනවා භංග ඥාණයෙන් පල්ලෙහාට යන්නේ දකින්නකොටම පේන්නේ මේ බිඳි බිඳි පවතින, ක්ෂය වේමින් පවතින, වැය වේමින් පවතින, නිරුද්ධ වේමින් පවතින ලෝකයක්. ඉතින් ඒ මේ මේ විනාශ වෙමින් යන දේ රහතන් වහන්සේ නමක් ඒක සැලසුමකට මේ ගිනි කන්දක් උඩ ගයක් හදන්න යන්නේ නැහැ. එයා දන්නවා මේක පුපුරමින් තියෙන මේක බිඳෙමින් තියෙන්නේ. ඒ නිසා ඒක දැකලා ඒ මත සැලසුම් කිරීමක් එන්නේ. ඒ නිසා එක එක ඥානවලදී එක එක විශේෂම ලෝකෝත්තර ඥානවලදී අපසු නොයන ගමනක් යනවා. ඒ වගේම ඒ ඒ ඥානවලදී ඒ ඒ මට්ටමේ කෙලස් කඩා දැමීමක් සිදු වෙනවා. ඒ නිසා මේ මූලික කටයුතු මූලික ආධුනික කටයුතු ගොඩකින් නිදහස් වෙනවා. ඒ වගේම පළවෙනි මාර්ග ඥානය ආවට පස්සේ ආය අපාය කියන මේ 33 තලයේ අපායේ මේ මනුස්ස මට්ටමින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියලා ඒක ගැම්මක් දෙනවා. අනාගාමී වුණාට පස්සේ ආය සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙන් පල්ලෙහාට වැටෙන්නේ මේ විදිහට එක එක එක එක ක්‍රමවලට මේක මේ භවතලයේ විස්තර කිරීම කරනවා නමුත් මේක ඇතුළට යනකොට අර මනසක පිට ලෙල්ලේ තිබුණ හිත ඉන්ද්‍රිය බද්ධව තිබුණ හිත ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇතුළට යනකොට වෙන එකත් ඒ වගේම මේකෙන් බාහිරයේදී සමාජශීලී මට්ටමේ භව මට්ටමේ සිටින වෙනස්කම් අතර පුදුමාකාර සමානතා සහ මේ මූල ධර්ම තියෙනවා. ඉතින් ඔක්කොම ਸਰවඥ විශයක්. ਸਰවඥ වංශයේ ඔක්කොම දැකගෙන තමයි මේ පුංචි උපදේශයක් දෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස කරනකොට සතියෙන් හිටපන් කියන. ඒ ඉන්නකොට අර මුළු ගමනම සිද්ධ වෙනවා. ඉතින් ඒක කරන්ඩ විශ්වාසය ඇතිකරන්ඩ සතිය තියෙනවනම් සමාධියයි සමාධිය තියෙනවනම් ප්‍රඥාවයි කියලා අපි අර පුංචි පුංචි අමතර තම තමන්ගේ ඥාන මට්ටමට කොටස් ඉගෙන ගත්තට අපිට සම්පූර්ණ චිත්‍රය අවශ්‍යත් නැහැ සහත් වෙන්න. අවශ්‍ය කරලා තියෙන්නේ මේක හොඳ පදනමක ඉඳලායි සරුවචනංශ මේ දේශනා කරන්නේ ඥාන පදනමක ඒ වගේම <clears throat> කරුණා පදනමක. එනිසා ඒක ඇදහිල්ල එන්නේ සරුවචනංශ පිළිබඳ නොසලෙන ඇදහිල්ලක් එන්නේ පළවෙනි මාර්ග ඥානෙට යනකම්. ගියාට පස්සේ තමයි. ඊට ඉස්සලා තියෙන එක සැලෙන සුළුයි. ඊට පස්සේ නම් සෝවන් වුණාට පස්සේ සරුවචනසේ කියනවා මට එයා ගැන මට වග වෙන්න දෙයක් නැහැ. දැන් එයා දන්නවා කරගෙන යන හැටි. බුදුරජාණන්සේ වග වෙන්නේ සෝවන් වෙනකන් තමයි. සෝවන් වුණාට පස්සේ මේ පුද්ගලයා කොතන හිටියත් මොනවා කරත් ඉදිරියටමයි යන්නේ. ඒ වාගේම තමයි කියනවා රහත් වුණාට පස්සේ සද්ධාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියන්නේ. අසද්ද தත්ත්වයටපත් වෙනවා. අර කිසිම දෙයක් අදහන්න ඕනේ මොකද අත් දැකලා ඉවරයි. අදහන දෙයක් නැහැ. අන්නේ විදිහේ මේ මානව මනසක හිර වෙලා තියෙන තැන ඉඳලා ඒ වෙන්න තියෙන පරිණාමය ඊටාම ශීඝ්‍රව සිද්ධ වෙන ක්‍රමයක් තමයි මේ සතිපට්ඨානේ තියෙන එකයි සරුවචාන්සේ දේශනා කරන්නේ. සතිපට්ඨානේ හරියට කරනවා නම් අවුරුදු 7කින් ඒ පරිණාමය ඉතුරු කාලේ ඉවර කරන්න පුළුවන්. හැබැයි හතක්ම යන්න ඕනෙත් නැහැ. දවස් 7කිමුත් කරන්න පුළුවන්. ඒ ඉතින් අර අපි මේ දේවල් හරි හරියට යොදා ගන්න හැටියටයි. ඉතින් අපි මේ වෙනකොට දවස් 12ක් විතර මේක ගත කරලා දෙනවා. අපි ශක්ති ප්‍රමාණේ ඒකට අවශ්‍ය කරන අඩුම කැඩුම දැනුම ලබා ගත්තා. ඉතින් යන ගමන නැත්තම් මේ ඉදිරියට යනවා යනවාමයි. ඒක පිළිබඳව නම් කිසිම සැකයක් හිතන්න දෙයක් නැහැ. සුඛ ප්‍රතිපදාවකින් කිප්පා විඥාවකින් ලබා කර ගැනීමට අද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැය කමාරකටත් පොඩ්ඩක් වගේ වැඩිපුර ගත කරලා තියෙනවා දවසේ ධර්ම දේශනාවට. I think අවසානයේ අපි කරන පුණ්‍යානුමෝදනා කටයුතු නිම කරන්න කලින් මේ පිළිබඳව කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු මත ප්‍රකාශ කළ යුතු යමක් තියෙනවා නම් කරුණාකර ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මං ඉල්ලා හිටියා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කළා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී යෝගියාගේ ගමන අඩාල් කරන උපක්ලේශ වර්ග 10ක් තියෙනවා කියලා. තරුණාතරල ස්වාමීන් වහන්සේ උපක්ලේශ වර්ග 10 නම් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඕබාස ඥාන පීති පස්සද්දි සුඛ අදිමොක්ක පග්ගහ අදිස්ථාන උපේක්ඛා නිකාන්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේ උද්‍යප්ප ඥානියත් බංග ඥානියත් අතර තීන වෙනස පැහැදිලි කරමින් තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. උද්‍යප්ප ඥානදී ඇතිව නැතිවම පේනවා බංග ඥානදී නැතිවීම පමණයි පේන්නේ. වෙන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ ආධුනිකයන් හැටියට දැන් අපි කල යුත්තේ භාවනාවේදී එන සුඛ වේදනාවක් හෝ දුක දුක් වේදනාවක් නැනම් ප්‍රීතියක් දනවන දෙයක් හෝ වේදනාවක් දනවන දෙයක් අපිට දැනෙනවා නම් ඒ දෙකම සාදරයෙන් පිළි අරගෙන ඒ දෙයත් සමග ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව සාදරයෙන් පිළි අරගෙන පැත්තකින් තබලා අපේ භාවනාව කරගෙන යකනේ ස්වාමීන් වහන්සේ කල යුත්තේ. ඔව් සතිය පිහිටුණා කියන එක තමයි තියෙන්නේ. මුලැමැදක බලනවා සතිය පිහිටුණා. කොයි දේ ආවත් අපිට ඒකේ පාණයක් නැහැ. ඒකෙන් මේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඒකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්න. මේවා එන්නේ යණ්ඩයි. යන්න ගන්න එකයි තියෙන්නේ. දැන් අපි එන පුරුදු පරිදි එක්තාවතාජ අධිගාථා සජ්ජායනා කිරීමෙන් පේන පේන කාටත් පින් පැමිණීමට ඥාතියින්ට පින් පැමිණීමටත් ඒ වගේම අපේ પરමාර්ථය ඍජු කර ගැනීමටත් සීපත් කර ගැනීමටත් අපි පෙළඹෙමු එත්තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා වේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා වේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා වේවා නාග මහිත්‍තිකා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 සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ